නැයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ <clears throat> ඉස්සෙල්ලාම වාගේ ධර්ම සාකච්ඡාවක් කරන්න පිළිබෙන්නේ ඒ සඳහායි ධර්ම සාකච්ඡාව ප්‍රයෝජනවත් වීම සඳහා මුචි ප්‍රායෝගික උපමාන කීපයක් මම මතක් කරලා දෙන්න කැමතියි. හැම වෙලාවෙදීම මේ වගේ ධර්ම සාකච්ඡාවක මුලමදාග පැහැදිලි කර ගන්න නම් Taman අහන ප්‍රශ්න ප්‍රායෝගික ප්‍රශ්න වෙන්න ඕනේ. ඒ වගේම Tamanට අදාළ ප්‍රශ්න වෙන්න ඕනේ. එතකොට මට පුළුවන් මේ ප්‍රශ්න තේරෙන්නේ නැත්නම් අහලා ඒක <clears throat> සුහදව ප්‍රශ්නේ තේරුම් ගන්න අපිට අදාළ නැති විශ්වා ගන්න බැරි විශාල ප්‍රශ්න උත් ගියොත් නිකන් අනවශ්‍ය කාලේ නාස්ති නෝදල කවදාකවත් කෙලවර කරන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් මේක අපි දැනට කරගෙන යන සීල ශික්ෂාවන්, සමාධි ශික්ෂාවන්, ප්‍රඥා ශික්ෂාවන් දහා අපි කරගෙන යන මේ ආගමික ජීවිතයට සම්බන්ධ එන විදිහට අපිට අදාළ ප්‍රශ්න වෙනවනම් ඒක බොහොම ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම මේ ප්‍රශ්නේ කෙලවරක් අහින්න පුළුවන් වෙනවා. එහෙම නැති ප්‍රශ්න ඉදිරිපත් කරගත්තොත් එක්කෙනෙකුට දෙන්නෙකුට සමානට රුචි වෙන්න පුළුවන් අනිත් බොහෝ දෙනාට කම්මැලි වීම නිසා අපි සාකච්ඡාවකදී සජීවී ගතිය ඒ වගේම සාර ගතිය සාරවත් ගතිය නැති වෙන්නේ නිසා සෑම කෙනෙක්ම ප්‍රශ්න ඉදිරිපත් කරන එක හොඳයි. නමුත් මේ ප්‍රශ්න බොහෝ විට තමන්ට අදාළ තමන්ට සපේලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න වෙන්න ඕනේ. ඒ වගේම අපි මතක තියාගන්න ඕනේ සරුවචන වහන්සේ විසින් විමුක්තායතන ශීර්ෂයෙන් විමුක්තායතන පහක් දේශනා කරලා තියෙනවා. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, පිරිසජ්ජායන, සමාධි භාවනා, ප්‍රඥා භාවනා කියලා. මේ පහෙන්ම ඕන මේවා කරගෙන ඉන්න ඕනම වෙලාවක Taman සාක්ෂාත් කරන සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වෙන විමුක්තිය ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපේ ජීවිතේ මේ පහේ තමයි ගත වෙන්නේ. එක්කෝ අපි ධර්මයක් අහනවා දේශනා කරනවා. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක යෙදෙනවා. එහෙම නැත්නම් පිළිසත් ධ්‍යානාවක යෙදෙනවා. නැත්නම් සමථ විදර්ශනා භාවනාවක යෙදෙනවා. ඒ නිසා මේවට විමුක්තායතන ශීර්ෂ වශයෙන් තමයි දක්වලා තියෙන්නේ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාව ඉතාමත්ම සජීවී වැඩ පිළිවෙලක්. මොකද හේතුව ධර්ම දේශනාවකදී එක දිහාවටමනේ එක කෙනෙක් දේශනා කරනවා අනෙක් කෙනා අසනවා. නමුත් ධර්ම සාකච්ඡාවේ ජීවිතයේ බොහොම හැම කෙනාටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. තම තමන්ගේ මත මතාන්තර ඉදිරිපත් කරගන්න පුළුවන්. ඒ නිසා කවදාකවත් සම්මාකයි මේ ප්‍රශ්නේ මේ පිළිසර තරම් ජලපෙන්නේ නැතය. එහෙම නැත්නම් මේ පිළිසර වැඩි තරම් වැඩි ආදී වශයෙන් නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ. අපි සෑම කෙනාම මේ <clears throat> ප්‍රතිපදා මාර්ගයේ ගමන් කරන්නේ අපිට ඇති ප්‍රශ්නයක් වෙච්චාම මේක ඉදිරිපත් කිරීමම උත්තරේ වෙන්නේ තියෙනවා. මේ ප්‍රශ්නේ නිර්වචනය කිරීමම උත්තරේ වෙන්නේ තියෙනවා. ඒ නිසා අපි මේ වෙලාවට <clears throat> තාරාතිරා සලකන්න මාර්ගය. හැබැයි අර කලින් කියපු විදිහට අදාළභාවය. ඒක Tamanට මේ ප්‍රශ්නේ මෙතෙන් දෙමක් වෙන්න මෙන්න මේකයි හේතුනේ කියලා අදාළභාවය දන්නවනම් අනික් කෙනෙකුට ඒකට සම්බන්ධ වෙනවා. අනික් කෙනෙකුට ඒකට මේ බෙදා හදා ගන්න පුළුවන්. අන්නේ කාරණා ටික මම මතක් කරන්න කැමතියි. ඒ වගේම නම්දු කරවන්න හැම කෙනාගේම අවධානය ලක් කිරීම පිණිස ප්‍රශ්න ඉදිරිපත් කිරීම උනන්දු කරිය යුක්තයි. ඒ කියන මූලික පදනම අද මම ආරම්භයේදී මතක් කරලා දෙන්න කැමතියි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙච්ච විදිහට අටටම රැස් වෙන්න උනේ නැහැ. මම හිතනවා ඒක අනිත් පැත්ත ලොකු ප්‍රශ්නයක් කරගන්න එකක් නැහැ කියලා. මොකද සාමාන්‍ය මෙතන කියන වන්දනාවත් අටපහ වෙනකක් තියෙනවා. කොහොම නමුත් මේ වමාව සියලු දෙනාම අගකීම බෙදා හදා ගන්න ඕනේ. ඉතින් ඉදිරියටත් මේ අද සාකච්ඡා කරන කරුණු මූලික වශයෙන් තියාගෙන අදට හඳුන්වා දීමක් වශයෙන් මම මෙතන මේ කතාව නතර කරනවා. ඒ සඳහා මේ තරමට මේ පිළිසෙට මේ ස්ථාන ගැලපෙන සුදුසු ප්‍රශ්නයක් සාකච්ඡා සඳහා ඉදිරිපත් කරගන්න කියලා මම පොඩි ආරාධනා කරනවා සිල් දිනවලට. විපස්සනා භාවනාවක් ගැන නම් ආරම්භයක් කරන හැටි ඉතින් මකටි සමතපැත්ත දින කරලා තියෙනවා. විදර්ශනා භාවනාවකට නියම් මුල් ආරම්භයක් කියලා ඒක දිගටම ගෙනියන්න යන යම කරන්නේ. ඉස්තර මන ප්‍රයෝගයේ හඳුන්වා දීමක් කරලා. කොහොමද? ඒක නිසා අපි ඇත්තටම සතිපට්ඨාන භාවනාව නැත්නම් සතිපට්ඨාන සූත්‍රයෙන් කරගෙන අපි ධර්ම දේශනා මාලාවක් පටන් ගන්න තියෙනවා. කොහොම නමුත් මේ විපස්සනා භාවනාව පිළිබඳව ගෘහ ජීවිතය ගත කරන, කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට කොහොමද විපස්සනා භාවනාව ලං කරගන්නේ කියන එක පිළිබඳව මම කෙටි මතක් කිරීමක් කරන්න කාට කාටත් මේ ප්‍රශ්න පිළිබඳ උනන්දුවක් ඇති කරගැනීම පිණිස අගේ ජීවිතය පැත්තෙන් බලනකොට මේ භාවනාවට පෙළඹීම හෝ මේ සමත විදර්ශනා ධර්ම වෙන්කර හඳුනා ගැනීම හෝ මොනම පිරිසුදුකමක්වත් කලෙලියක්වත් ඇතුව නෙවෙයි පටන් අරගත්තේ ඉස්ලාමට ඒ අදාළ ස්වාමීන් වහන්සේ මතක් කරේ මේ සතිය පිහිටවීම කියන ප්‍රශ්නේ. මේ සතිය පිහිටවීම සඳහා මොනම විදියකින්වත් Tamanගේ ජීවන රටාව වෙනස් කරගන්න එපා. දැන් ඔය යන විදිහටම ඒක දිහා පිට කෙනෙක් බලනවා වගේ බලන බැල්ම නැත්තම් යමක් කරනකොට පරමාර්ථ දෙක තුනක් පටලවා ගන්න එපා කරන දේ මුළු හදින්ම කරලා ඒක 100 100ක්ම අත්දකින්න උත්සාහ කරනවා කියන එක තමයි සතිය පීඨීම් වශයෙන් මට මතක් කරලා දුන්නේ ඒත් එක්කම අර සීයේ බලමහිමේ කියන පොත නැත්නම් අර power of mindfulness කියන පොත කියවලා තේරුම් ගන්නයි කියලා. ඒක නම් ඇත්තට මේ වගේ එදිනදා වැඩවල සතිය පිහිටවීමත් ඒ වගේම සක්මන් භාවනාදී සතිය පිහිටවීමත් පරියන්කයට ගිහිල්ලා පැයක් විතර වගේ එකම අරමුණක හිතිය දාගෙන කරන සතිය පිහිටීමක් කියලා ටිකක් විස්තර සහිත ක්‍රමයක් තියෙනවා. නමුත් මේ විපස්සනා භාවනා පිළිබඳ මේ වගේ ප්‍රශ්නකදී නැත්නම් කොහොමද කරන්න කියලා අහුවොත් වඩාම සිත් ගන්නාසලු ක්‍රමයට කියලා දෙන්න තියෙනවා. ඇතිනම් තමන්ගේ ජීවන රටාව මොන විදිහකට වෙනස් කරන්න එපා. කාලවටාන ওই විදිහටම ගියාවයි තමන්ට හැකි පමණින් එක වැඩක් එක වෙලාවට කරන ගමන් නැත්නම් 100ට 100ක් හිතියොදලා වැඩ කරන ගමන් ඒ විශේෂයි අරතෝ සංකල්පය. අනුන් කෙනෙක් තව කෙනෙක් Taman දිහා බලන විදිහටම Taman Taman දිහා බලා සිටීමේ වැඩ පිළිවෙල තමයි වඩා හොඳ. නමුත් මේක අත්දකපු කෙනෙක් වශයෙන් මම කියනවා මේක හඳුන්වා දීපු ගමන්ම කොච්චර කරත් අපේ කාලසටහන හැලහැප්පෙන්න පටන් ගන්නවා. අපිට වෙනද වැඩ ටික කරගෙන යන්න බැරි වෙනවා. මේ අමතරින් කරන සතිය පිළිwidetildeම නිසා අර පඬිතුයාට ඉඳන් දයා ගන්න බැරුව වගේ වෙනදා කරන වැඩක් අවුල් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ සතිය පිහිටෙන් උත්සාහ කරන කාලේ එක්ක සතිය පිහිටවල පරිචයක් වටනාමයකටපත් වෙච්ච අර්ථෝ එතන තමයි මුලින්ම සතිය පිහිටවන අර්ථ එක කියලා සාකච්ඡා කරපුවාම ඒක ලොකු සම්භාෂණයක් වඩපත් වෙනවා මේ ලොකු හදාද ගන්න ගැනීමක් වඩපත් වෙනවා ඒ මොකද මේ වෙලාවේදී පැහැදිලිවම වෙනලා කරගෙන යන වැඩ කරගන්න බැරුව අපි හරියට අපි සිංහල රටකේ බෙදලා සිංහල භාෂාවෙන් වැඩ කරන්න පටන් අරගන්නවා. අපි දෙමළ භාෂාවෙන් ගන්න පටන් අරගත්තොත් ආයෙත් අපි පුංචි බබාලා වගේ ඒ වචන උසුපන්න දීද වෙනවා, අකුරු කියන්න දීද වෙනවා. අපි ඉංග්‍රීසි භාෂාවෙන් ගන්නියත් ඒ වගේ. ආන්නේ වගේ තමයි මේ ඉඳුරංගේ මනාවෙතම ඉඳුරංගේ රුචියටම හසදීච්ච අපේ හිත ඒ ඉඳුරන් විශේෂයි සත්‍ය පිළිබඳ ගිහම අර ඉඳුරන්න පුරුදු සාත වැඩ කරගෙන යන්න බැරි වෙනවා. සතිය තව පිහිටවලක් නැහැ. ඒ නිසා අවුලක් වෙන්න පටන් ගන්නවා. මේක මුලින් හොඳට හිතේ තියාගන්නවා. ඒ නිසා මේක හුදු විනෝදාංශයක් වශයෙන් කරනවා මිස දැඩිව ගත්තොත් මොකක් කරන්න බැරි වෙනවා. ඒ නිසා විපස්සනා කරන්න අපි ඒක සීලයට වැඩිය ලොකුයි. ඒක සමථයට වැඩිය ලොකුයි. අපි විපස්සනා කරන්නේ ඒක නිසා අපි අලුත් ඡාතියක් කියලා අන් වෙනවයි කියලා කතාවක් තියෙනවා. අන් බෑ. මේ සාමාන්‍ය සැහැල්ලු ජීවිතයට තමයි මේක එකතු කරගන්නවා. අන්න ඒක නිසාම අද මේ විපස්සනා භාවනාව ගිහි පැවිදි අතර වෙනසක් නැතුව ආශ්‍යාකරයේද බටහිර ලෝකෙද කියලා වෙනසක් නැතුව බෞද්ධ බෞද්ධද කියලා වෙනසක් නැතුව පටන් ගන්න පුළුවන් ගතියක් තියෙනවා. මේක සර්වඥාසිකේ තියෙන සාකුඤ්ඤතා ගතියක් තමයි. සාකුඤ්ඤතා ඥානයට ගැළපෙන ගතියක් ඕන කෙනෙකුට මේකට බැස ගන්න පුළුවන්. කිසිම කෙනෙකුට කියන්න බෑ අසවලා විපස්සනා නොකළ යුතුයි කියලා. කිසිම කෙනෙකුට කියන්න බෑ මට මේ කාරණා නිසා විපස්සනා කරන්න බෑ කියලා. ඒ නිසා මේකට තියෙන කිසිම කෙනෙකුගේ අධිකාරියට යට වෙලා ඕන තැනකින් පටන් අරගන්න පුළුවන්. නමුත් අර ඒක සඳහාම යෙදිච්ච පිසක් අතර ඉන්නකොට නම් ඒගොල්ලන්ගේ නිකුත්ුනේ තරංගත් එක්ක තමන්ගේ තරංග යාවෙනකොට මේක කරගන්න පුළුවන් ගැටියක් එනවා. ඒ අර විපස්සනාව නැත්නම් සතිය පිටවන්න උත්සාහ කරන වෙලාවක ඒ ශ්‍රී ශ්‍රී ලංකාවේ ආදී හාමුදුර කෙනෙක් ඒ සංඥාසන මේක පිළිබඳ ලොකු මූල ධර්මයේ හඳුන්වා දීමක් කරලා තියෙනවා. හඳුන්වා දීමක් කරනවාද මේ සංඥා මේක දැඩිව ගත්තා. දැඩිව අරගෙන ඉවරලා එක දවසක් මේ වගේ දාන ශාලාවක ආවිදගෙන කෝප්පේ තියෙනවා, මුණතර බෝතලේ තියෙනවා. ඒ ලංකාවේ හිටරම වගේ පරික්කමක් තියලා තියෙනවා ස්වාමීන් වහන්සේලා. පරික්කම තියෙන දැන් මේ ශාන්ති කල්පනා කරා දැන් මම මොකද කරන්න හදන්නේ? ඒ මුණතර බෝතලේ තියෙන ගිලම්පස ටිකක් කෝප්පෙට දාන්න හදන්නේ. දැන් ඒකට සත්‍ය පිහිටවන්නේ කෝප්පෙට බලනකොට කෝප්පේ මොනවද ටිකක් තියෙනවා. ඒ නිසා ඒ ශාන්තිර සිද්ධ වුණා ඉස්සෙල්ලා මේ කෝපේ හොදලා ඊට පස්සේ ගිලම්බද ටිකක් මේක දාන. ඊට පස්සේ දැන් අර ඉස්සෙල්ලා හිතාගත්ත එක දැන් පැටුණා. මොකද බලනකොට කෝප පොඩක් අපේසිතයි. ඒත් දැන් හතියෙන් කරගෙන යනකොට දැන් මේ ශාන්ත ටික වෙලා කරන්න තියෙනවලු මොකද්දෝ පටලවිලා දැන් ඉති වැඩේ යනවා තේරෙනවා මොකද්දෝ පටලවිලා. කමක් නැහැ කියලා කරබන බලයෙන්නුට බොහොම සියම උනතර පොත්ල ඇරලා පඩිකමට වක් කරනවා. ඒක දැන් හොඳටම තේරෙනවනේ මේ වියයුත් නෙවෙයි. හැබැයි සතිය පිටවල. මොකද වෙලාවක් ගියාට පස්සේ දෙවිලි මමට කරන්න තියෙන කෝප්පේ හොදලා කෝප්පෙට වක් කරන්න ඕනේ. දැන් උනතර පොතේ පඩිකමට වක් කරනවා. ඊට පස්සේ ජිල්ල ගුරුවරයාට කියලා දෙනවා මම වෙනදා කිසි කරදරයක් නැසෝ මේක කරනවා. කෝප්පේ හොදාගත්තා. කෝප්පට අසුතිය දාගන්න එක දැන් මට මොනවක් කරන්න බෑ. කරන්න ගියම ඔන්න වගේ සතිය විහිදුවන්න ගියාම නිකන් කෝච්චි පාරක බස් එකක් ගන්නවා වගේ අමුතු කමනක් වෙන්න තියෙනවා. ඉතින් මේව ඇත්තටම මේ භාවනා ජීවිතයේ උරතල්. ඒ දඬුවම් කළ යුතු වැඩිවා කිසිම කෙනෙක් නැහැ ඔන්න වගේ වැරදි නොකර මෙතෙන්ට ආව. ඒක නිසා අපි නිතරම මතක තියාගන්න ඕනේ අපි ආයෙ පුංචි හිතක් ඇති කරගන්නවා. Zen mind beginners mind වගේ beginners mind එකක් ඇති කරගෙන ඒ වැඩි මේ අපිට සිහි බුද්ධිය තියෙන විවේක තියෙන වෙලාවක මේ දේ කරන්නේ නැතුව ඔය දක්කමුක්ක ලෙඩ වුණාට පස්සේ කරන්නේ. වෛද්‍යර ගියාට පස්සේ කරන්නේ. මරණම හොතේ කරන්නේ. ඒ නිසා මේ වැරද්ද වෙන්න ආරින්න ඕනේ. ඉතින් ඒ වගේ නිල්ලෙමෙදී සාකච්ඡා කරනකොට ඒ නෝන මාත් එක්ක ඉන්නකොට මටත් හරියට ඒ වගේ වැඩ ගොඩක් වෙලා තියෙනවා. නමුත් දැන් ඒක දිහා බලන්නේ මම දිහාම මම බලනවා පොඩි එකෙක්ගේ හුරසන් දිහා බලන අම්මා කෙනෙක් වගේ. ඒ මහත්තයාගේ ඒ නෝන මහත්තයා කියනවා ඒ ඉතිහාසගත වෙච්චි සිද්ධියක් කියනවලු සායිසික් නිව්ටන් තමන්ගේ මේ පරිශනාගාරයට ගිහින් අර වැඩාවිලකම නිසා උදේට ආහාර ගන්න නැතිලු පිටර දෙයක් අම්බගෙන ඒක වරදලා එහෙම දවල්ට විතරලු ආහාර ගන්න. ඉතින් වැදගත් වැඩක් කරන වෙලාවේදී යා පිටර දෙක මේ වාජනයට දාලා ගෑස් කුකරේ උඩ තියලා හත්ෙන් දාලා වැඩේ කරලා තියෙනවා. වැඩේ කරලා මේ වැඩේ බොහොම සීරුවෙන් යනවා. අතිය පිටුන එකක් නේ. නමුත් අවධානය යොමු කරලා ටික වෙලාවක් ගිහින් විතර ගන්න බලනකොට විතර දෙක තාම මේ සොළුලු අත්තරලෝසු දාලු අරගත්තා. ඉතින් මොකකටක දොස් කියන විදිහක් නෑ. මොකද වැඩි අවධානය කරන්න ගියොත් අපිට අර වෙරඳ යන ඒ දණ්ඩ ය아가න්න බැරි වෙනවා. ඒ නිසා මේ විපස්සනා කරනකොට මේ ඉල්ලගෙන කරන විසින්ගලෙන් කරන පරිප්පුවක්. ඉල්ලගෙන කරන පරිප්‍රය නිසා ගෙදරක් දොර මිනිස්සු ඉතින් අපේ දිහා අමුතු පැත්තෙන් බලන්න පටන් ගන්නවා. මොකද මෙච්චර කල් ෂෝක් එකට වැඩ කරන හිටියා දැන් මේ හොඳ විපස්සනාවක් කරන්න ගියාට පස්සේ වෙනද වැඩක් කරගන්න බෑ. ආනේ විදිහටයි මේ මට කියලා දෙන්නේ විපස්සනාව ආරම්භ කරන හැටි පිළිබඳව. ඉතින් මම දන්නේ මේ නැත්තොත් මට මේ මෙදිලා කරපු ඇත්තද එහෙම නැත්නම් මේ ඉන්ජෙක්ෂන් එකකින් බෙහෙත් පෙත්තකින් එහෙම නැත්නම් කාණරි ආශ්‍රය ගැනීමකින් ඕක ගන්න පුළුවන් නම් මහත් වෙනවා. එහෙමයක් නැහැ. මේක අනිවාර්යයෙන්ම අපි ආයෙත් බිමට බහිනවා. අපි ළඟ තියෙන මාන්නක්කාරකම්, අපි ළඟ තියෙන දැනුමුතුකම්, අපි ළඟ තියෙන ලස්සන, අපි ළඟ තියෙන සල්ලි තියෙන තාක් දායකත් බැලතිය වෙනවා. නැතේරම අතරලා බිඳුවට බහිනවා. බිඳුවට බැස්සට පස්සේ අපිට තියෙන කොහොමද සෝකාකට පුළුවන් උනේ විදුහන් කතා කරනකොටම ඒ අවබෝධ කරගන්නේ. සුපබුද්ධ බුද්ධිට අච්චර කුෂ්ඨ රෝගියාට බුදුචානන්සේ කතා කියනකොට ඒ විසුළු බිම කියලා දෙයක් නැහැ. බිමමයි ඉන්නේ. වටාචාරාවට ඇඳුම්වත් තිබුණේ නැහැ. නංගි සතිය පිහිට ගන්න කියනකොට සතිය පිහිටියා. පුදුම හේතුණක්. මෙච්චර මිනිස්සු මේ දසපට ගහන දෙයින් ලකිනවා, ගන් දෙනවා, භාවනා කරනවා ඒත් බුදුමන තේරෙන්නේ නැහැ. ඒතර අන්ත දුකටපත් වෙච්ච පුද්ගලයා අන්ත කරදරයටපත් වෙච්ච පුද්ගලයාට කිසිම පැකිලීමකින් තොරව සතිය පිහිට ගන්න පුළුවන්. ඒ නිසා මේකෙදී අපි ළඟ තියෙන සෑම අවියන් ආඩම්බරයක්ම පින්දුරපයි. හැබැයි යෝගී අපි මෙතෙක් නොදක්ක විදිහට අපේ මූලික මානසික ගති ලක්ෂණ වගේ එළියට එන්න පටන් අර ගන්නවා. ඒක එන්න පටන් ගන්නකොට අපි ආයෙත් පුංචි බබෙක් පාඩපත් වෙනවා. ඉතින් ඒක තමයි සත්‍ය පිහිටවීම සම්බන්ධව අපි ගන්න මූලික පියවර. මේ සත්‍ය පිහිටවගත්තට පස්සේ ඔය කොච්චර විපස්සනා පිළිබඳව අපි ඉහලින් කතා කරත් මේ සත්‍ය අපි පාවිච්චි කරන්නේ අරමුණකින් සමාධිය ඇති කර ගන්නවා. සතිය පිටවල පස්සේ සතිය යොදලා එකම අරමුණක් බොහෝ වෙලා භාවනා කරනවා. මේක කතා කරේ ඉදිනදා වැඩවල සතිය පිටවනවා. පිටවගත්තට පස්සේ අපි ඒක යොදලා බලනවා පුළුවන් මේ සතිය ආනාපානතිය ගෙනියන්න. පුළුවන් මේ සතිය පිම්බි වැගේම දිගේ ගෙනියන්න. පුළුවන් මේ සතිය සක්මනේ බොහෝ වෙලා පවත් ගන්න. අන්න එතකොට තමයි මේ විපස්සනා සමාධිය කියන සමථ සමාධියට වැඩිය විචිත්‍ර සමාධියක් එන්නේ. ඒ කියන්නේ මූලික විපස්සනාට බහින්න කලින් අනිවාර්යයෙන්ම සමත සමාධියක් හෝ විපස්සනා සමාධියක් ලබා ගත යුතුයි. අන්නේ සමත විපස්සනා සමාධි දෙකටත් වැදගත් වෙන්නේ මේ සතියමයි. ඒ කියන්නේ පරියන්ක භාවනාවට වැදගත් වෙන්නේ සතියමයි. ඒ විපස්සනා සමාධිය හෝ සමත සමාධිය ඇති කරගෙන ඒ මාර්ගයෙන් සම්මුති සත්‍ය විනිවිදලා කිහිල්ලා අරමුණට හිත වැටුනොත් සම්මස්න ඥාන මට්ටමද ඊට පස්සේ තමයි විපස්සනා ඥාන පහළ වෙන්න පටන් ගන්නේ. ඒ නිසා මුල් කොටස බොහෝ විට සමථ යෝගාවචරයක වැඩ පිළිවෙල වගේ තමයි කරන්නේ. මේ විපස්සනා සමාධියේ තියෙන වෙනස විපස්සනා සමාධිය සඳහා අරමුණු කරන්නේ අපි සංස්කාර කොටසක් එක සීඝ්‍රයෙන් වෙනස් වෙන අරමුණක්. සමථය සඳහා අරමුණු කරන්නේ සම්මුති අරමුණ. ඒක බොහෝ විට ස්ථිරතාවෝ තියෙන එකක්. ඒ නිසා විපස්සනා භාවනාව කියලා කියන්නේ සමත භාවනාව කියලා කියන්නේ හිතවල ලද මේ ටාගට් කැලලකට වෙඩි සිබිල්ලක් නම් නැත්නම් දුන්නේ විදිල්ලක් නම් විපස්සනා භාවනාදී කරන්න ගමන් පණින සතාගේ පින්මට වෙඩි තියෙනවා. නිසා අපි ඉස්ලා අඩු ගානේ කැලලට වෙඩි තියලා පුරුදු කරගන්නවා. කැලලට වෙඩි කියන්නේ කියන්නේ සර පින්මට වෙඩි කියන්න බෑ. ඒ වගේම මේ සමත භාවනාව කියලා කියන්නේ දුර්ලභ වූ දුෂ්කර වූ ඡන්දපරස ගඟකින් එකට වෙන වෙලාවේදී පුංචි පවුරක් බැඳගෙන හෝ මේ මේ වෙලාවේ හැටියට ජලපෙන දෙයක් බැඳගෙන ඒකට වෙන්න හදනවා. විපස්සනා කියලා කියන්නේ ඒ තරම්වත් පමා වෙන්නේ වතුර කොච්චර සරපරසුණක් තම මේ වතුර පණලා කරන ජීවිතයේ පූජා කරලා කරන සටනක් කියන. ඒ නිසා මේ වගේ වෙනස්කම් වර්ගයක් තියෙනවා. නමුත් අර සත්‍යයෙන් එනේන අභියෝග වලට මුහුණ දෙන්න පැමිණිදු පණිරහයි කියන විදිහට යන්න පටන් ගත්තට පස්සේ අපිට ලෑල්ලා වුණත් එකයි අපිට බිම්මට වෙච්ච තිබ්බයි එකයි කිය අර පරීක්ෂණ කරලා බලන කුසල ඡන්දේ කරබැලීමේ ආශාව පහළ වුණාට පස්සේ මේක නිකන් ඇඟටම නොදැනී කාලානුරූපව ගොඩනගෙන පටන් ගන්නවා. නමුත් අවශ්‍ය කරලා තියෙන කොතනින් හෝ අපි පටන් ගන්නවා. මේ විදිහට කියනවා පීනන්න නම් අපි වතුරට බහින්න ඕනේ. පොඩ්ඩේ ඉඳලා ගන්න ධම්ම ගැහුවට හරියන්නේ නැහැ. ඒ නිසා විපස්සනා කියන්නේ බොහොම ප්‍රායෝගික දෙයක්. මම හිතනවා මේ ටික ඇති කියලා මේ සාකච්ඡාව පටන් ගන්නවා. ඒ එහෙම නැත්නම් තව විස්තර ඕනේ කරනවා. නැත්නම් මේ කියන කාරණා තේරුම් ගන්න දිරව ගන්න පුළුවන්. ඒ කාන්දේ දැන් ඉතිරම් කරන බැරි නැෂනල් වල යන්නේ. ඒක දුමාරේ කරන්නේ. නාමවල වැඩගත් අපිට කියලා කරන්නේ ඉතින් කියන්නේ දැක්කේ පුදුම නැසිමක් කියලා කරනවා කියලා. ඉතින් ආයෙත් අපිට කියන්නේ හදාගන්න. අත්‍යවශ්‍යම නේද? කියන්නේ මේ මේ සතිය පිටවන්න උත්සාහ කරාට පස්සේ ඒ වෙනකොට යාති කරා විතර බුද්ධ කලාම ඒ විදිහට කියනවා ඔව් ඒකට ඒ වෙලාවට පස්සේ එක එහෙම කරනවා කියන්නේ කෙරෙහිමද මට ඒක අමාරුවක් ඒ සුද්ධ කරන කාරණා දෙකක් තියෙනවා එකක් තමයි අපි සතිය පිටවන්නේ ඉස්සෙල්ලා ඔය ඔය පිළිවෙල ප්‍රශ්නයක් මතුවේම නැහැ මැෂින් එක වගේ දිවවත් දුවනවා ඊමේල් දිවවත් දුවන ප්‍රශ්නයක් ආවේ නැහැ මේ ප්‍රශ්නේ එන්නේ විපස්සනා කරන්න පටන් ගන්න නිසා. ඒ නිසා මේක තමයි විපස්සනා හම්බෙන පළවෙනිම පිළිතුර. මොකද අපි මැෂින් එකක් නමුත් මැෂින් එක මැෂින් එක බව දැනගෙන හිටියේ නෑ. දැන් මැෂින් එකක් බව දන්නවා. ඒක තමයි අර ෆෙලික්ස් ෆොන් කතා කරලා තිබුණේ. මේක විශාල යන්ත්‍රයක්. එක දැටි රෝදයක ඔබ කොම් එකක් විතරයි. ඔබට මැෂින් එක වෙනස් කරන්න බෑ කොම් වීලෙන් කරගෙන වේගෙලත් බෑ ඒ කොග්ගකට වෙනකොට බර අල්ලපන් එච්චරයි ඔබට කරන්න පුළුවන් මේ වෙනකොට මිනිස් යන්තරේ මිනිස් සමාජයේ තියෙන ඇවිල්ලා තියෙනවා ඔබ වෙනස් කරන්න අපිට බෑ නමුත් තව දාර්ශනිකය කියලා කියනවා දැන් වෙන විදිහට බලනකොට අපි කොහොමදක්වත් අපි විසින් හදා ගන්නලද හිත gedරක ඉහිර වෙලා තියෙනවා අපේ දණ්ඩ නීතියට අනුව වැඩ කරගෙන යනවා අම්මා කෙනෙක් නම් ඒ වැඩ ටික කරනවා හේතත් කරනවා අනිද්දත් කරනවා අපි දුවක් නම් ඒ ටික කරනවා ගුරුවරයා ඒක කරනවා ඒ නිසා අපි ඇත්තටම කරන්නේ අපි මේ හිරගෙදර පාට කර කර ඉන්න එක තමයි. අපි මේ හිරගෙදර පේන් කරනවා. නිතරම මේ ලස්සන පේන්න තියාගෙන අනුන්ට පෙන්නනවා. නමුත් පේන් කරන්නේ මොකන්ද? අපේ මේ හිරගෙදර. ඒක බලනකොට අපි කවදද මේ අපි විශ්ීම මේ හිරගෙදර මෙහෙම පාට කරන මේ පිත්තල වහන් ඔක්කොම උප කරගෙන ලස්සන කරගෙන ඉන්නවා කවදද අපි හිරගෙන් ගැලවෙන්නේ? මොකද අපි මේ මේ මේවා තද කරන්නේ හිර කරන්නේ ලස්සන කරන්නේ. ඉතින් ඒ නිසා මේක ගැලවුමක් නැහැ. බලවන්න බෑ. ඒ ශාවිත හොඳට ඕම හිතා ගන්න පුළුවන්. ඇයි අනිකුත් ආගම් වල මේක මනුස්ස ලෝකයක් නෙවෙයි දිව්‍යත් නෑ දිව්‍ය ආත්මයක් එක්ක තියෙන බ්‍රහ්මාන්ත දෙකකින් මනුස්සයාට කරන්න බෑ කියලා ඊටි හදාගත්තට ඒක සාධාරණයි. ඉතින් පීන කවදාකවත් මනුස්සයා විසින් මනුස්සයා තමයි ඉරගෙදර පාට කරලා ඉන්නවනේ ඔය හිතකින් ගැලවෙන්න බෑ කියන්නේ. අනිත් ඒක දහසකින් පෙන්නලා දීලා තියෙනවා ඔබ හිරකාරයෙක් බව දන්නවනම් ඒ දැන ගැනීමම විමුක්තියක් කියලා. හිරකාරයක් බව දන්නේ නැතුව හිරගෙදරට කඹරනවට වැඩිය මම දැන් හිරගෙදරක ඉන්නේ කියලා දන්නවනම් ඒතර විමුක්තියක් තියන්නේ. ඉතින් ඒක නිසා අපි පරියන්කට ගියේම පරියන්කට යනකොට අපි ගුරු දෙක් ගන්න ගිහලා බුලතක් දීලා වැඳලා. ඉතින් කමටහනක් අරගෙන පරියන්කට යනවා. ගිය ගමන්ම අර මුකලේ හිටු මීමෙක් ගෙනලා පාර මැද බැඳගත්තා වගේ සම්පූර්ණ හිත අවුල් වෙන පටන් ගන්නවා. අපතාවත් නැති වෙන විදිහට අවුල් වෙන්න බලන්න. ඒ නිසා භාවනා කරන්න කිය පදියන්ක ඉස්ලාම දැනගන්න ගියේ තමයි මේ හිතට කිසිම නීතියක්, ඡාරයක්, බයක්, ලැජ්ජාවක් මොකක් නැහැ. සම්පූර්ණ පාලනයෙන් තොරයි කියන්නේ. සතිය පීඨවන්ට ගිය ගමන් දැනගන්න එක තමයි අපි කොච්චර රට්ටකේද දුවන්නේ කියන්නේ. හැමදාම ඒකේමයි දුවන්නේ. ඒ නිසා විපස්සනාව හරියන්න හරියන්න කවදාකවත් රත්තරන්වත්, පැටිනම්වත් වටිනා දෙයක් හම්බ වෙන දුක්ඛ සත්‍යයයි මුල හිත පෙන්නන්නේ. මේක පෙන්නේ මේ දුක්ඛ සත්‍යයේ දුක්ඛ දර්ශනය මේ මේ යන්තරේ නැත්තම් අපේ ඉඳලා දිනචරියාව මොකහරි පාලනයට දෙනවද කියලා කවුරක්වත් දන්නේ නැහැ. හැබැයි ඒක මොන විදිහකින් වෙනස් කරන්නවත් බෑ. අපි හැමදාම මේක නොකරත් බෑ. මේ වගේ දෙයකට යනවා නම් මොකද්ද මේ කරන්නේ? කොහෙද මේ යන්නේ? ඒකට අර මේ යන්ත්‍ර දිහා බලන මේ කෙනෙක් එක්කෙනින් නිඳා ගන්න හදනවා නෙවෙයි අපි විසින්ම මේක දිහා අපි බලන්න හදනවා ඉතින් ඒක නිසා අපිට කියලා දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපි එකවර දෙකක් කරන්න එකක් තමයි මේ ප්‍රශ්න දැනගැනීම නිසා උත්තරයක් හොයන්න හදන එක අපි මේක දෙකට ගැඹුරුත් අපි ඉස්ලාම් ප්‍රශ්නේ හොඳට දැනගන්නේ එක දවසක් අපි බලනවා මේ දිනචරියාවට බලනකොට පේනවා මොකාලවත් පාණේ අර්ධ නෙවෙයි අපි වයින් කළා තිබ්බ බොනික්කෝ වගේ ඉතින් දවස දුවනවා හැන්ද වෙනකොට නම් හිතන හෙට වෙනස් කරන්න පුළුවන්. يعني හිතත් ඔය අනිද්දත් මේක කොහොම දිගට දිගට කරවල පේනවා. ඒ මොකද්ද වැඩ පිළිවෙලක් තියෙන්නේ. නමුත් එතකොට අපේ හිත කියන දැන් මේකට ගන්න තියෙන එකක් තමයි මේක පොඩ්ඩක් slow down කරන්න. මොනම විදිහක් කරන්න බෑ මොකද අවුරුදු ගාණක් කරලා පවුලේ කට්ටියත් එක්ක හදාගත්ත වැඩි. ඒගොල්ලෝ වෙනස් කරන්න නැතුව කාලයක් හැදෙම වෙනස් කරන්න බෑ. ඒ නිසා අපිට තේරෙනවා දැන් අපේ වගකීමක් ඉන්න පටන් අර ගන්නවා මේක වෙනස් කරන්න ඕන වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කිරීමේ වැඩ පිළිවෙල දැම්ම ගන්න යන නාකයි. අපිට අවශ්‍ය තුල තියෙන්නේ අපි මේ කරගෙන යන රැක්කේස් එක. මේ නැත්නම් මේ රට් එක. මුදුවට හිතට වද්දා ගන්න. අපිට වෙනවා මේ පිළිම ආත්මයක් නැති જાතියක්. මොනම දෙයක් අපාණයක් නැහැ. සම්පූර්ණ කවුදෝ ඉඳගෙන අපිව රූප දනතවනවා වගේ අපිට කියන්නේ නැත ඉල්ල නැත්නම් විතරයි. නමුත් ඒකව දැනගත්ත එක නොදැන ඉන්නවට වැඩිය මේක දැනගත්ත එක හොඳද කියන එක තමයි උතර තමයි බුදුරජාණන් වහන්සේ දේශනා වැද්දගත්ම දේ තමයි ඔන්නෝ බව දැනගන්නේ. මේක දැනගන්න කවදාකවත් සාජාසයෙන් උපදින තිරසනෙකුට බෑ කියලා කියනවා. දැන් කියන්නේ මේ කල්ගන්න පුරුදු වෙලා ඉන්න පුරුෂයෙකුට කවදාකවත් උර දැනගන්න බෑ මම මේ සහජාසියෙන් ගෙනාවේ නිසා මීයට කරපස්සේ මෛත්‍රී කරන්නවක්වත් ඒක කතා කරන්න දෙයක් නෑ පූර්තයක්වත් මීය ඉච්චරම නෑ ගුරු ගුරු මිනිහට කොම්බෙත්තක් දැක්කට පස්සේ ඌ ඒක හරි ගහලා මොකමෙත් ඔබ ධානය කොතරම් වෙලා නෑ මේගොල්ලෝ දැකලා නෑ මං හිතන්නේ ඉස්සනවනේ නිතරම කියන ඌට උගන්වන්න බෑ මේ කොම්බෙත්ත කියන්නේ ලොකු එකක් නෙවෙයි කියන්නේ ඌට තේින කොම්බෙත්ත ලෝකෙටත් ඇලි ලොකුට ඌට වෙනස් වෙන්න බෑ මොකද සාජාතික ඥානවලම තියෙන ඌ කොම කුරුමිනේ. ඒ මනුස්සයාට පුළුවන් එකක්. මම දැන් රට්ටිකේ දුවන්නේ කියලා දැනගන්න. හැබැයි ඒක දැකීම පවා කල්යාම් මිත්‍යන් ආශය කරපො නැති සද්ධාර්මයේ අපල ඇති විඥාන තේරෙන්නේ අභාග්‍ය විනාශය නාමය දුමංගලයක් වගේ. ඥානවන්තයාට පෙර බණ ආපු කෙනෙකුට නම් ඒක පාරටම කල්පනා වෙන්න පටන් ගන්නවා. මොකද්ද මේ කරන කෙලිය තේරුම? කවදද මම මේක නැතර කරන්න කියලා සංවේගයක් පහළ වෙනවා. ඒ නිසා මේ කාරණාවෙන් අපි දෙකක් අපි සත්පුරුෂද අසත්පුරුෂද. මේක දකිනකොට මට කුසල ඡන්දයක් පහළ මම මේක නතර කළ යුතුයි මිනිස්සෙක් නම් බුද්ධත්වයට කාලයක් හම්බුන බණහනවා සත්පුරුෂ ඉන්නවා අන්නගේ ටිකෙන් ටිකෙන් හරි කරමු කියන කුසල ඡන්දය හදා ගන්නවල නැත්නම් මේක නම් කවදාකවත් කරන්නේ කියලා අපි අර තිරසන්නේ සාජාතයට ඡන්ද දෙනවා කියන්නේ තේරුම් ගන්න පුළුවන්. මේක හුඟා ප්‍රශ්නේ ඉන්නේ දෙක පැටලව ගන්න. ප්‍රශ්නේ දකින්නකොටම උත්තර දෙන්න හදන්න. ඒ අර ළනම කරන සර් කෙනෙක් දාලා පන්ති තැවිල ගානක් කියලා මේක ලාන හදන්න පුළුවන් දෙ කියලා අහලා තියෙනවා. ඒකට ඒක ළමයි කෙලිම උත්තරේ දුන්නා. ඒක කවුන්සිලින් මම උත්තරේ නෙවෙයි ඇහුවේ. ගාන හදන්න පුළුවන් කියලා ඇහුවේ. ඊට ළමයට තේරෙන ළමයා හිතුව උත්තර දෙන්න හදපු නිසා උත්තරේ හරිනම් මට ගුරුවරයා කවුරු දෙකක් දී හිටියේ කියලා. ඔයකට උඹේ කිසිම ලකුණක් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මම මුරතුවක් කතා දෙලා. කන්නාඩි මෙයා මෙතන තියෙනවා රාම කරපු රාමුව. තම කියන කෙලින්ම උඹට පුළුවන් දා රාමුවේ ඉන්න කාන්තාවගේ පපුවට වෙඩි තියන්නේ. උඹ ගත්ත ගමන් වෙඩි තිබ්බොත් මොකද වෙන්නේ? අම්බේනම් පුළුවන් නේද? උඹට කියන්නේ ඉස්සෙල්ලාම පුළුවන් කියලා නතර වෙන්නේ. ඊට පස්සේ තමයි මම කියන්නේ කරන්න කියලා. ඒ කරන්නේ නෝ ඉස්සෙල්ල වෙන තිබ්බොත් බෑ. මේ තමයි අපිට තියෙන මේ මම ආයනේ ඇති. මගේ මමයා කියන්නේ මිනිස්සයා නැත්නම් මමයා කියන රක්කාවේ දිට්ඨිය. මේක දැනකොට අත ගන්න දන්නේ බදල් අල්ලන හැටි ෆයිදා. ඒ නිසා අපිට ඕනේ ඒක දෙකට කඩන්න. පළවෙනිම තමයි අපි සතිය පිටවන්නේ යනකොට Taman කියන්නේ නිකම්ම නිකම් බොරු කකුල් කාරේ. රූකඩයක්. කෝලමෙක්. යෝග අපි හරියන කනකට යෝග කියන්නේ මොකද අපි ඒ වෙනකොට අපේ චිත්තය හදලා පෙඩස්ටල් එකක් උඩ තියලා සායංග ගනින්නේ ඒක ඇදගෙන වැටෙනවනේ ඉතින් හරිය සෝකයි හරිම කනගාටු භාවනා කරන පිස්සු ටිකක් අතට ගියාම නැගිනාවෙද මේ සාමාන්‍ය නායම් බලන්නේ ටයිපෝඩ් ගහගෙන ඉන්න වෙලාවක කෙනෙක් ගියොත් එimhe අපි විසින් පිස්සු වට ගන්න අරක් බාටපත් වෙන ඒ නිසා මේ වගේ පිස්සු එක තැනක තියෙනවා එතකොට ඒක කියනවා යම් කිසි hina වෙන්න පුළුවන් ගැතියක් තියෙන සමහරවල් තාමත් බෑ hina වෙන්න මොකද හේතුව තාම අර අල්ලගත්ත දැඩි ඇලිලි තියෙන නිසා ඒ නිසා පළවෙනියෙන්ම දී තමයි මම 100 100ක් එක වෙනවා ඒ විදිහට තමයි විශේෂයෙන්ම වගකීම මාතෘත්‍යක් පිටිච්ච ගතලා ඉතින් අපිට කරන්න දෙයක් අපි ඒක කරන්න ඕනේ මොකද අපි තේරුම් අරගන්න ඕනේ මේ විදිහට ඉුවෙත් අපි කවදාද මේ අපිට තියෙන විල් පවර් එක අපිට එහෙම කලුතින් කරන්න පුළුවන් නැති ක්‍රියාත්මක කරන්නේ එන විදිහකට බලද්දී තමයි අපි හිතමු අපි කියාත්මේ හිතුවා හිතමු අපි ගොහක් පින් කරලා අපිට මනුස්ස ආත්මය ලැබෙවා කියලා හිතෝන ලැබුණා. මේ ආකන දිවනාස මොකට ලැබෙවද ඕනේ ලැබුණා. කීකරේ අතින් හම්බුන ඔක්කොමත් හම්බුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මා සන්තෝෂයක් තියෙනවා. ඒ සියලුම දීලා. ඒත් කියන්නේ තවත් හොයලා. ඉතින් මේ කවදාකවත් ඉවර වෙන්නේ නැහැ. මේක ඇයිදල් කූලකට වතුර පුරවන්න දානවා වගේ දිගට යනවා. මෙන්න මේක දිහා පොඩ්ඩක් බලන්න පුළුවන් නම් අපිට. මේක මාතුලින් ක්‍රියාත්මක කරන මේ මනුස්ස ස්වභාවය මනුස්සත්වයේ මේ ක්‍රියාත්මක වෙන්නේ. හිතක ස්වභාවයෙන් මේ ක්‍රියාත්මක වෙන්නේ. අතිත්තෝ උදාසි දේශනා කළදී අතිත්තෝ කම්මදාසෝ මේ අපේ හිත කවදාකවත් ෘක්තිමත් කරන්නේ නැහැ. හැමදාම කාර්මයට දාසකම් කර කර ඉන්නවා. අඩු ගන්න 16ක් බවලා ඉතු කරලා දෙන්න පුළුවන්. හන්දනේ මම මේ කියන එක මේ තේරුම් ගන්න පුළුවන් කියලා වැරදිද කියලා කියන්න තමයි මම නම් නැත්නම් මේක ලොකු විනෝදාංශයක් වෙලා තියෙන්නේ කම්මදාස කරන. ඉතින් කඳුරන අපි පහඳිනවා මේ කර්මයේ විසින් කරලා තියෙන වැඩේනේ ඒකල අපි හිතනවා අපි ලෝක වැඩක් කරන්නේ කියලා. බන්නකොට කොහොම කුරුමිනිය අත වැඩි කිසිම දෙයක් නෑ අන්දා. බුදුසසුනාති කියනවා උන්ට කම්මනට පස්සේ පසපැත්ත උඩ තියන අරගෙන යනකොට රජකම හම්බුනවා වගේ. ගොම කරලා හම්බෙච්ච ගොම්මෙට්ටක් වගේ තමයි. අපිට හම්බෙන්න ඔක්කොම ලැබිලා තියෙනවා. ලැබුණත් අපි දන්නවා ඔය මූලික හිරගේ කඩාගෙන යන්නේ. දීර්ඝ පැත්තට අපි අතින් මොනක්වත් අවෙලා නැහැ. ඒක කරන්න ආදනකොටම සහලවනවා. අපිට පේන්න බලනවා මේ විශාල බරපතල වැඩක්. ඒකෝන අපි හිතමු දැන් අපිට මේ ගුරුවරු ඉන්නවා, දැන් බණ කියන ඇත්තෝ ඉන්නවා, භාවනා මධ්‍යස්ථාන තියෙනවා. බුදුහාමුදුරුවෝ තනියම කොහොමද කියන ස්වයං පුණ්‍යාණය කොහොම හිතින්ද? විතරයි කියන ගැළවම මම මේක දිහා බලන්න ඕනේ මේක අලුතෙන් බලන්න ඕනේ කියනකොට හිතන තමයි අපිට වඳින්න හිතෙන්නේ බුදුහාමන කොහොම කවදාකවත් ඔය කම්බිනේෂන් එක හිතේ ඉන්නේ නැහැ අනිවාර්යයෙන්ම පරතෝ ഘോഷයක් තියෙනවා කවුරු හරි කියලා දෙන්න ඕනේ මේක දිහා බලලා එකවරම උත්තර හොයන්න එපා බොහෝ කාලයක් බල බල ඉන්නකොට තමයි අපිට තේරෙන පටන් අරගන්නේ මේ දැඩිව බදා ගන්න ගතිය අපි විහිං නැත්තම් මම යා විසින් සක්කාය දිට්ඨිය විසින් ඇති කරන දෙයක් ඔච්චරම තකමන්න දෙයක් නෑ ඔය වැඩේට. මේ සැලු පැහැදිලිව කරලා තේනවා අපි කියාගන්න හදනවා. අපි මතු කරලා දෙන්න හදන ලෝකෙට ආ පෝ මම නිසා ඔය කරගෙන ඉන්නේ. එදිගෙන නම් තුන් දෙනෙක් මොනේ ඔය වැඩේට කියලා අපි අත්‍යම හිතාගෙන ඉන්නවා. අර මට උගන්සියල් ડોක්ටර් ෆිනෑන්ඩු ඒකවල 385කට කම්පැනි එක මම රන් කරනවා චීෆ් එක්සකියුටිව්. මං හිතාට ලෝකේ මගේ අතේ තමයි තියෙන්නේ මම තමයි ලොක්කා මොකද අපි පරම්පරාවේ කවුරක්වත් ඒ විදිහක් කරලා නැහැ. ඉතින් මං ගියාම කතා කරන්නේ මොකොත් නැහැ ඉතින් මට මැත් මැනේජ්මන්ට් දන්නවා ඒ ඔක්කොම දන්නවා ඒක. ඉතින් සත්‍ය පිටු නිකන් මම කොහොම කරන්නද මේ දින්ද යනවා මේ ගන්න ඕන වැඩ හොයන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවට සත්‍ය හොයන්න බෑ. ඉතින් මේ මහත් දැනගත්තම හදන්න බෑ කිව්වට හදන්න බෑ මොකද ඒක නම් මාන්නක් හරයි කියලා හිතේ. දැන් නිකන් ඉන්නකොට කියනවා අපි දැන් හිතනවානේ මේ මේ දේවල් මෙහෙම විදිහට තියෙන්න ඕනේ කියලා. يعني මේ ලෝකෙ තිබුණාට යන්න දීලා බෑ. අපි මේ හදන්න ඕනේ කියලා. පොඩි ඇඩ්ජස්ට්මන්ට් සාහය කරන්න ඕනේ කියලා අපිට හිතෙනවානේ. නමුත් එයා කියනවා මිනිස්සයා හිතා ඉන්නවා මේක මනුස්ස ලෝකෙ කියලා. සියලුම සත්වෙන්නේ මනුෂ්‍යයාගේ සුඛ වීර්ණය සඳහා. මේක සත්ත්ව ලෝකෙ මිස මනුස්ස ලෝකයක් නෙවෙයි. ඒ හැම සතාටම හැම සතාටම වෙලා තියෙනවා. එයා හිතන්නේ එයා තමයි ලෝකකේ. මනුෂ්‍යයා හිතන්නේ මනුෂ්‍ය තමයි ලෝකයි කියලා. කවදා හෝ මිනිස්සයා මේ ලෝකෙන් අයින් වුණොත් ඉර වායනක නතර වෙන්නේ. නගරින් පායනක රටේට යන්නේ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ තාලෙටම දුවයි. අපි නැති වුණොත් මේක හොඳට තියෙයි. ඒක නම් ෂුවර්. ඊළඟව මට සැක තියෙනවා සතු දෙන්නේ නැහැ. මේ ගෝල් ෆිෂ් කියන සතයි මේ පට මේ පට පණුවයි දෙන්නේ නැත්නම් මිනිස්සු නැති කරලා තියෙනවා. මුන්ට කන ඔයාලා කන හිටි දැන් දන්නේ. අන්න ඔය සත්තු දෙන්න විතරක් අප්සෙට් ඇවිල්ලා අනික සෑම සත්තුම තමන්ගේ කරන වැඩි කරගන්නේ. ඒක පොඩ්ඩක් අතහැරලා දාන්න බලන්න මිනිස්සු හරි කැමති අපි අයින්නවා. අපි ණයනේ වනේ මම නැත්තම් මේක කොහොමදක් කරන්න බෑ. ආවෝ ඉතින් දවසක් කර කී හැරයක් ඔක අපි කියනවාද? මම ඉන්නකන් හොඳයි නැති දවසට උඹලට තේරෙයි කියලා කියනවා. නැති දවසට ඕගොල්ලෝ පාටි දානවා. අපිට තියෙන දැමම වත්තු සීතු දෙකල යන්න ලැස්ති නැහැ කියන්නේ. ඊට පස්සේ අර ලස්සනට වැඩ වෙන්න පටන් ගන්නවා. අපිට බැරි යමක් වෙන හැටි බලන්නලා ඉඳ තේරෙන්නේ නැහැ. අපිට හැම එකටම ඇඟිලි ගහලා පුරුදු වෙලා අපි ඇඟිලි කරුවේ නැත්නම් අර මමෙක් නැහැ. ඒක මාන්නය තමයි. ඒ තණ්හාමාන දිට්ඨි තුනම වැඩ කරනවා. මේ රිදවන්නේ මම මාන්නයට තමයි මේ වෙලාවට. ඇත්තට මාගේ අනාත්මය තමයි තේරෙන්න ඕනේ. මම කියනවා කියවට අන්තිරවල මමත් ඉම්ප්‍රෙෂන්. මමත් ඇවිල්ලා නිකන් ඇඳවියෙක් පමණයි. ඒ වුණා මට මොන අධිරාජ්‍යයක්. මම දෙන දෙයක් කාලකට්ටකට ඉන්නේ නැහැ තියෙන්නේ කියලා. ඒ පස්සෙන් පස්සට එන්න පුළුවන් ගැටියක් තියෙනවා. ඒකදී එකක් හිතනවා එහෙම කරුවොත් ඒක ප්‍රොඩක්ටිවිටි එක බහයි, ප්‍රෝග්‍රස් එක බහයි, ඉස්සරහට යන ගැටිය ලෝකේ අදුවේ කියලා. නමුත් පැහැදිලිවම පේන තියෙනවා එහෙම විද්‍රෝ කරපු ගමන් efficiency එක නගිනවාමයි. මහා පුදුමාකාර වැඩක් තියෙන්නේ තමයි විවේචිය පැත්තට හොඳට හිතලා බලලා කටයුතු කරනකොට පැත්තට නිරවුල් වැඩ යනවා. අපි මේ දක්කුමුක්කේ දෙක තුනක් දාගෙන ක්‍රොස් කටියක් අඳලා ගන්න බෙද අවුලලා අඳුර මිනිස්සුන්වත් බෑනලා යංගරන්න තරගත්තොත් පටන් යන මිල අවසානයක් පක්කේ මේ කෙලවරක් කරගන්න හම්බෙන්නේ. ඒක නිසා අපිට විද්‍යුන මේක එකවර නැතර කරන්නත් එපා. මේක වැඩි කරන්නත් එපා. මුන්නම වෙනස්කමක්වත් කරන්න නැතුව නිකන් මේක දිහා නියුට්‍රල් ඔබ්සර්වේෂන් එකක්. එහෙනම් නිකන් බොඩ්ඩිමාත්‍රි වචනේ කියනවා නම් choiceless awareness එක. මේ අපිට චූසි අපි හැම චූසි මොනවද දීපු ගමන් අපි ඉක්මනට මේක ක්‍රියාත්මක කරනවා. අපිට හැකියාවක් තියෙනවා බලලා නැත වෙන්න පුළුවන් ගැටයක් තියෙනවා. විපස්සනා කියන වචනේ definition එක එච්චරමයි. ඒ විශේෂ පස්සනාව. දැකපු බවනින් ඒකට අනිවාර්යයෙන්ම ඇවිල්ලා සිටු. අපි ඉන්වෝල්ව් වෙන්නේ නැහැ. අපිට පුළුවන් ඒක බලව රට වෙන්න පුළුවන්. ඒක විසමයි. ඒක අපිට හුරුනේ. අපි දැක්කොත් බැලුවොත් ඇඟිලි ගහනවා. ආ මේක විතර නතර කරලා අපිට තියෙන හිතේ තියෙන කවදාකවත් අරමුණ තියණිලයක්. මේක ඇරලා මේක දිහා බලව අපි නිකන් හොඳම එක තමයි බැලේ දාන්සේ. බැලේ දාන්න බලනම කල්පනා කරන්න දැනෙන ඔය බලන්න ඉන්න පුළුවන්. කිසිම දෙයක් නැහැ මේකේ. හරියට මිනිස්සු දන්නවා සෝප් ඔපෙරා බලන්න බැලේ දාන්සුන්ට සුම්මයිද ඉන්න පුළුවන්. හරිම රිලැක්සේෂන් එකක් වෙන්නේ. අනිත් නාට්‍යවල තේමාව ඉගෙන ගන්න ඕනේ. ශෝකාන්ත දුක්ඛ. අනේ මොකද අනේකයි කියන්නේ. ඒ නිසා කියන මාළු තැන්ට තියා බලන්නේ කියලා. ඉතින් ගිහලා මොකද තියා බලන්නේ කියලා කියනවා. ඒක අපිට ඒ සිද්ධිය කරන්න දැනව වැටෙනවා නම් රිලැක්සේෂන් එකක් යනවා. ඇත්තටම අපේ තුලත් අන්වයින්ඩ් ප්‍රොසෙස් එකක් යනවා. සිද්ධියට ඇඟිලි ගන්න නිසා සිද්ධිය ස්වභාවික ගණනෙකට යන්න පටන් ගන්නවා. උදු විදිහට එෆිෂන්සි කරනවා. ඒ කරලම බලන්න ඕනේ. එහෙම නැතිවත් එහෙම අපි හිතන්නේ මේ තියෙන අවුලෙම ගම් වෙලා කෑ ගහලා කෙරුවොත් තමයි මමයි මේක කරවන්න. ඒ ඇඟිව තියෙන කන් සක්කාය දිට්ඨිය රජ වෙනවා. දෙපැත්ත කරනකොට පස්සේ පුරුදු කස්ට යන්න පටන් ගන්නවා. ඒ මං කිය මං දන්නවා හිතෙන් ඉන්න ගාවක් කල් යනවා. ඒ නිසා මං දෙන්නේ මේකට උත්තරේ තමයි සතිය පිටවන්න පටන් ගත්තට පස්සේ කවදාකවත් වැඩ පිළිවෙලට ඇඟිලි ගන්න එපා. ඉක්මන් කරන්න හෝ හිමීට කරන්න යන්නේ. මේ සමේක දිහාම අපි කියනවා නම් මේ කාමරේ අපි වැඩ කරනකොට ලයිට් එකක් වැඩිපුර දාගත්තා. ඒ නිසා අපිට ආලෝක වැඩිමයි කියලා කලබල වෙන්නේ දැන් අපි කරන වැඩේ වොන්ට වැඩි ආලෝකයක් කරලා කරන්නේ නැහැ ඒක තමයි මෙන්න මෙතෙන්දි තමයි ඇත්තටම භාවනා ජීවිතේ මුළු සංසාරෙම වැද්දගත්ම පියවරතනදී. ඕක හරියට ඒ කියන්නේ අපි මේ කියනවා මේ සාමාන්‍ය ආයන්තරාවට යනකොට ඒක අපි වාඩි වෙලා ඉතින් නාස් කරන දැන් අපි ට්‍රැක් එකට ගන්න හදනවා කියලා. පණුවේකට ගත්තට පස්සේ මුලදිගේ දිගටම පයිලට් කෙනෙක් නෙවෙයි ඩ්‍රයිවර් කෙනෙක් වැඩ කරන්නේ යාට තියෙන රණ වේගය ස්පීඩ් අප් කරන එක. රණ වේගය යනකම් බැලන්ස් එක ගන්න පොළේ. ඊට පස්සේ එයා බොම් වෙන්න හදනකොට කියනවා සියලු දෙනාම ප්‍රතිපද කරගන්න. දැන් තමයි most critical moment එක. එතෙන්ද ඇතුළ රණ වේගය කෙලවරේ නෑ බ්‍රේක් නෑ disaster. එනිසා මේ ඉදිරියදා ජීවිතේ සතිය නැතුව ඉඳලා සතියට යනවායි කියලා කියන්නේ බිම දිගේ බැලන්ස් කරගෙන දැන් එයා බෝන් වෙන්න හදන්නේ. එතෙන්දී හරීම තීරණාත්මකයි. ඒ වෙලාවේදී අපි පුළුවන් තරම් පිටතට කරගන්න. එහෙනම් පයිලට් වැඩේ කරන්නේ ඔබ්සර්වේෂන් එක විතරයි කරන්නේ. ඒක නිසා මේක බුද්ධෝත්පාදක කාලයක නොවේ නම් කවදාකවත් වෙන්නේ නැහැ. කලින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මහතන් වහන්සේ පහළ වෙලා ධර්මයේ දේශනා කරලා ලොකෝ පුහුණුවකට පස්සේ අපි කරගෙන තියෙනවා මේකට වැඩි ඇඟිලි කසින් දින්තෝ නිකන් සාමාන්‍ය සත්‍ය පිළිවීම තමයි ඒකෙ වැඩි. ඒක තමයි අපිට බැරි දෙය. එනිසා ස්පීඩ් එක අඩු වැඩි කරන්න යන්න එපා. මම දැනගන්න මිලකට වැඩි මම දැන් ප්‍රැක්ටිකේ දුවන්නේ. ඒක දිහා හොඳට බලනකොට බත් ඉනාවෙන්න හිතෙනවා. අපි කොහොමද යන්ත්‍රයේ කී බොත්තම වැඩ කරාට පස්සේ brushing tooth brush කරන හැටි ඇසිලි කැලිලි කරන හැටි කීයක් දේවල් කල්පනා කරගෙන අඩබඩ අඩබඩ ගාන කරනකොට මේ යන්ත්‍රයක් කරගෙන කරගෙන යනවා වගේ පේන්න පටන් ගන්නවා ඉතින් ඒ නිසා ඒක ස්පීඩ් එක ගැන කනගාටු වෙන්න එපා ඉස්සලා බොහෝ කාලයක් විපස්සනා කියන විශේෂ දැක්ම Taman කරේම විශේෂ දැක්ම ඇති කරගන්න උත්සාහ කරන්න මම කරා මේ මේ පිළිසලට උඩට වැඩි ඒ වාදයක් කළා දැන් ගමන් Taman තමයි ඉනාගෙන ගත්තේ ඇති මේකත් දැනගත්තා මම අභ්‍යාස කියන බලන්න ඒක. ඒ තමයි ඒකම තියෙන හැටි. මේ ඔය අපි හිතුවට සතිය කරන්ඩ සතිය පවත්තන්ට එක වැඩ විනාඩි 5 10 කරන්න ඕනේ. හිතේ තියෙන හැකියාව චිත්තක්ෂණේ චිත්තක්ෂණේ මාරු වෙලා. ඒකයි කියන්නේ අපි අර ටාගට් ලෑල්ලකට වෙඩි තියනවාද පයින් පිම්මට වෙඩි තියනවාද කියන එක. මේකයි කලින් කිව්වේ. අපේ හිතේ තියෙනවා මේ චිත්තක්ෂණයේ ස්ටියරින් වීල් එකේ හිත තිබිලා. ඒක ෆුල් එස්ටැබ්ලිෂන්. ඊගා චිත්තක්ෂණේ බණ ගන්න පුළුවන්. ආයිගා චිත්තක්ෂණේ ස්ටියරින් වීල් එකට එන්න පුළුවන්. ඒක අපේ හිතේ අපි දැකලා නැහැ. අපි දැකලා තියෙන්නේ බණ ආනවන දිගටම බණ ආනවනේ. මේ ඩ්‍රයිවිං කරනවා ඩ්‍රයිවිං කරන්න ඕනේ කියලා මේ දෙකට කඩලා ඉගෙන ගත්තොත් දෙකේකට දැම්මොත් අවුල් වෙනවා කියන එක එනවා. මේකට දෙන්න දෙන්න ඉස්සෙල් තමයි දැන් අපි ආනාපානේ භාවනා කරුවාම අපි මුලින්ම කියන්නේ නිස්සබ්ද තැනකට යන්න, කය තැම්පත් කරගන්න, වේදනා සද්ද හිතෙන්නේ නැතුව පුළුවන් තරම් ආනාපානේ තියන්න. ඉතින් අපිට ඉතින් හඳු තමයි. මොකද රද්ද රින්ගනවා, වේදනා රින්ගනවා, එක එක දේවල් සිංහලදී අපි ඔන්න ඉතින් කමට අසුද්ධ කරන්න යන්නේ නැහැ. කියන්න දෙන්නේ. ඉතින් ඉන්ටර්වියු වලට යන්න ගියාම අර ගද්ද ගද්ද ප්‍රකාවට යන කියලා පොලිමේ ඉන්නකොට වගේ වෙව් වෙව්ල තමයි ඉන්නේ මොනවා කියන්නේ. මොකද හිත හිටින්නේ නැහැ නේද? තුරු වේලාවක් යනවත් හිටනවා සමහර විට කොහොම එක දිගට හුස්ම රැලි දෙකක් විතර බලන්න පුළුවන්. ශබ්ද වේදනා හිතෙන්නතු ආනාපානෙම ඉන්න පුළුවන්. ඔය ටික දවසක් ගියාට පස්සේ ආයෙත් පේන්න පටන් අරගන්න මේ ළඟදිත් ඒ මනෝමය රට වේදුවා. ඇත්තටම ආනාපානෙ බලවලා ඉන්නකොට හිතවිලි තිබිලා තියෙනවා. වේදනාවකුත් තිබිලා තියෙනවා. ශබ්දවකුත් ඇහිලා තියෙනවා. නමුත් ආනාපානෙද කියන්න පුළුවන්. මන්දද මේ මේ මම කියන්න හදන තැන අහු වෙනවද කියන්නේ. ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ආනාපානය කරන සත්‍යයක් කරනොත් අපිට වෙන්නේ කළු සුදු වෙනවා යුද්ධයක් ඉතින් බලු පොරයක් තමයි. ඔන්න ඊට පස්සේ කොහොමද කියලා අපි හිතමු ආනාපාන විනාඩියක් දෙකක් හෝ තත්පරයක් ඉන්න පුළුවන් තත්ත්වයකට සත්‍යයෙන් බලන හිතත් අපිට පේනවා ඉතින් මම ආනාපාන කරනකොට හිතවිලි වැඩ පිළිවෙල නතර වෙලා තිබුණා නේද තිබිලා තියෙනවා. සද්දත් ඇහිලා තියෙනවා. වේදනාවක් නමුත් මට පුළුවන් වෙලා දෙනවා මූලික අවධානය ආනාපානට දෙන්න. ඉතින් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා යෝගාවචරයට ගුරුවරයෝ උගන්වනකොට කියන්නේ මේ විදිහට ආනාපානියෙම තියාගන්න උත්සාහ කරන්න කියලා නිකන් හරියට රැවටිලි භාෂාවක්. නමුත් ගුරුවරයා හොඳට ඕම දන්න කවදාකවත් සුද්ධට හිටින්නේ නැහැ. අන්ත ප්‍රමුඛතාවයේදී යනකොට ටික වෙලාවක් ගියාට පස්සේ මොන යෝගාවචරයම සටහන් කරනවා. වාර්තා කරනවා. මේයි මම ආනාපාන කරගෙන ඉන්නකොට සද්දයක් කරන මම මොකද කරන්නේ? ඒකට අහන්න සද්දේ තියෙද්දිම ආනාපානි කරන්න පුළුවන්ද? නැත්තම් සද්ද ඇවිල්ලා ආනාපාන වෙන්න පිළිව කඩලා බින්ද දානවා. මේ පවුලින්ද කියලා බාහන කරලා ඉන්නේ සද්ද තියෙද්දි ඕනම් කරන්න පුළුවන්. වේදනාව තියෙද්දි කරන්න පුළුවන්. ඉතින් යාමර සම්මේ හිතවිලි තියෙද්දි කරන්න පුළුවන්. එතකොට මොනවාක සද්ද වේදනා හිතවිලි දානාපාන කරනට වඩා හොඳයි සද්ද වේදනා හිතවිලි තියෙද්දිම ගණන් නොගෙන ආනාපානට යන්න පුළුවන්. තව ඉස්සරහට ඉස්සරහට යනකොට ඒ පුද්ගලයාට බැහැින් පටන් අර ගන්නවා. තමන්ගේ හිත මූලික වශයෙන් ආනාපානයේ උමේලා කියනවා නම් ඒකේන සත්‍ය මොන්නම බාධාකාවක් හදන්න නැතුව යන්න පුළුවන් ශක්තියකට එනවා. සාද්දතියදී තානාමනේ සිද්ධ වෙනවා. අපිට මේ අවධානය දෙන්න ලක් කරන්න කියලා. ඒ නිසා ඉස්සරහට යනකොට වැඩ දෙක තුනක් කිරීමේ අභියෝගය එනවා. මුලදිනම අපි කියනවා නෑ ආනාපානයේ ඉන්න කියලා. ඒ වගේ තමයි ඩ්‍රයිවිං පුරුදු වෙන වෙලාවක. අපිට වැඩි කරන්න දෙන්න බෑ. අපි කියන්නේ slow speed එකේ තැනක නැති තැනක මෙන්න clutch එක මෙන්න brake එක කියලා timing කරගන්න. ඒක ගියාට පස්සේ නම් timing පුරුදු වුණාට පස්සේ අපි ඔයගොල්ලෝ ඉන්න කෙනෙක් එක්ක කතා කරලා driving කරනවා. අනක් අහමින් driving කරනවා. ඉතින් එහෙම නැතුව අර මුල් කාලේදී වගේ ඉනක නැති පාඩක විතරක් නම් driving කරන්න පුළුවන්. හොඳ driver කෙනෙක් නෙමෙයිනේ. අර අභියෝග තීජු පුරුදු වෙනස ඒක මේ කලියුත්තක් නෙමෙයි. ලෝකයා විසින් අපට දෙන අනිවාර්ය අභියෝගයක්. ඒකට යනකොට ඒක කොහොමඩක් අසිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට තමයි අපිට තේරෙන්නේ ඩිස්ක්‍රිමිනේටිව් නොලෙජ් කියලා හිතනවා. අපි ප්‍රමුඛතාවයේදී යුක්ත වෙන් කරගන්න පුළුවන් නම් අනිත්‍ය මොන වුණත් ඒක අපි ඇහැ ගහගෙන ඉන්න තාක්කල් අපි ආරස්සයි. ඒ වගේ අපි ඩ්‍රයිවිං කරන යන ගමන් වින් ස්ක්‍රීන් එක සැලකලිමත් නම් අනිත් දේවල් කොච්චර වුණත් අපි යන්ත්‍රය වැඩ කරන හදිසියක් ආවම කෙරගෙන යනවා. ඒක නිසා මේ පුරුදු කරලා පුරුදු කරලා අපි අර විయోగ රාශියක් මැද වුණා මේ ආනාපාන ගෙනියන්න පුළුවන් පුරුද්ද ඒකට උපහ ප්‍රමාණයක් උපවත් වෙනවා තත්වචන ආසේ පුත්කලේ රාජ රාජ ද්‍රෝහි වැඩ කර රජුරණ අහුවෙනවා ඉතින් රජුරණ තේන මේ වර්ෂා මැරිය යුතුයි නමුත් ඉතින් රජුරණ පොඩි chance එකක් දෙනවා අද chance එක රටේ ඉන්න හොඳම නාට්‍ය සංගනාව ඇවිල්ලා නාටකයක් රසකාමෙන් ඇවිල්ලා මේ වේදිකාවම මැද ඉස්සරහ මේ ඒ අනුව සින්දු කියන මුළු සංభాෂණය තියෙනවා. ඔබට පුළුවන් නම් මේ සෙනඟ මැද පොල්සල් කෙනෙක් පිළිච්ච කලයක් කොල්ලේ තියාගෙන කඳුලක්වත් හොල්ලන්න නැතුව යන්න. මම ඔබට අබේ දාන්නේ දෙනවා. ඔබ විශාල සෙනඟක් නතුන මැද වහට පිට බලන්න කියලා කඳුලක් හරි පොල්සල් හැලුනොත් ඊට පස්සේ ගහලයක් වෙනවා ඉෂ ගසා දානවා කියලා. අන්න ඒ වගේ අභියෝගයක් තමයි අන්තිම වෙනකොට හැම පැත්තෙම සංඥා එනවා. නමුත් අපි ආනාපාන ප්‍රකේ කරගෙන යන්න පුළුවන්. හරියට ටයිට්‍රෝපෝ කියන එකක් වගේ. ඒකවල තමයි අපිට කියන්න පුළුවන් අපිට ආනාපානෙ ජීඳා වැඩවලදී උදා ගන්න පුළුවන්. සක්මණේ ටික වෙලා ගිහලා ආනාපානෙ යන්න පුළුවන්. ඉතින් නිකන් බස් එකේ ඉඳගෙන ඉන්නවා වාහනේ කරගෙන ඉන්නවා ආනාපානෙ කරා. මොකද වැඩ දෙක තුනක් තියෙදි කලියුත් පිළිබඳව අවධානය ලක් වෙලා තියෙනවා. ඒ නිසා මේ දෙක කරන්න පුළුවන්. නමුත් ආධුනිකයෙකු නම් ඒක කරන්නේ නැහැ. පේන්නේ හොල්මන් වැඩි වගේ. මාව තාම මේකට අහුවෙලා නැහැ. ඒ කියන්නේ තාම යෙදිලාමදී. අත්‍ය වේතිය පිළිබඳ අත්දැකීම් අධිකතිය තියෙන්නේ. ඒක නිසා මේ තාම පිටිපස්සෙන් දක්වන්න වෙන ඕ කාර්යයක්. තමන්න තමන් විශ්ින් අරගෙන යන්න තාම මන්දී අත්දැකීම්. මේක වෙලා තියෙනවා. ආත්මයෙන් හිත උදාපත් කරනවා. ඉතල වෙලාවට අර ගණන් කිරීම වගේ ක්‍රමයක් කළා. ඒක කියන්නේ කොම්ප්‍රොමයිස් කරනවා. ඒක ඒක ඔය ඒක නිසා ඇත්තටම ඊට ඉස්සෙල්ලා ඒ කියන්නේ පිළිතුරු හොයන්නේ ඉස්සෙල්ලා තම හොඳට බලන්න ඕනේ දැන් ආනාපානය කරගෙන ඉන්නවා කියලා හිතමු ආනාපානය කරගෙන ඉන්නකොට තමන්ට මේ හිතේ චංචල ගතිය චංචල ගතිය ශබ්ද නිසා ඉන්නත් පුළුවන් වේදනා නිසා ඉන්නත් පුළුවන් ශබ්ද මේ හිතින් නිසා ඉන්නත් පුළුවන් තම හරියට මේ එලිමිනේෂන් ප්‍රොසෙස් එකෙන් අල්ලා ගන්න ඕනේ මගේ හිත ආනාපාන දැම්මනොත් වැඩියෙන්ම කැඩෙන්නේ ශබ්ද නිසාද වැඩියෙන්ම කැඩෙන හිතවිලි නිසාද වේදනාව නිසාද කියලා හේතු පොඩ්ඩක් අල්ලන්න බෑ. මට පේනසාට ඔය කතා කරන්නේ හිතවිලි නිසා. ඒක කියන්නේ ওই විදිහට තමයි යෝගාවට. ඒකට අපි අනිත් දවසෙත් භාවනා කරන්න පිළිත් කරනවා. අනිත් දවසෙත් ගිහිල්ලා බලන්න ඇත්තටම හිතවිලිමද ඒ කියන්නේ හිතවිලි අයින් කරන්නේ අපිට ඕන කරදේ. බාධා කරන්නේ හිතවිලිද කියලා හරියට ප්‍රශ්න තේරුම් ගන්න. එහෙමනම් විතරක් සද්ද නිසා නෙවෙයි වේදනාව නිසා නෙවෙයි හිතවිලි නම් මතක් කරගෙන එනවා. එහෙනම් හිතවිලි නැති ආනාපාන ගණන් කරන්න බලන්න. නම් වෙලාවක හිතවිල්ලක් ඇවිල්ලා කරනවා නම් ආයෙකට යනවා. කොහොම දෙසරත් උසර කතා කරනකොට ගණන් කරනකොට හිතවිලි බාධා නැතර කරනවා. නමුත් ඒක වැදගත් කොටම තමයි ඒ ප්‍රතිකර්මය නැත්තම් බිහිත බොණ්ඩ ඉස්සල ලෙඩේ අඳුරගන්න. මගේ හිත හැමදාම හිතවිලි නිසා මැද කැඩෙන්නේ නැත්තම් සද්ද නිසා කැඩෙන වෙලාවල් තියෙනවා. වේදනාව නිසා කැඩෙන වෙලාවල් තියෙනවා කියන්නේ හරියටම අල්ලගන්න. ඒකෙන් අපේ සත්‍ය ලකුණක් වෙනවා. විතක්ක චරිතයක්ද රාග චරිතයක්ද ද්වේෂ චරිතයක්ද කියලා. ඒක කරන්න ආනාපාන බොහෝ කාලයක් කිරීමෙන්ම අපි විසින්ම ලගන්න ඕනේ. ආනාපාන මාර්ගෙම එන්න ආරෙන්න ඕනේ. ඉක්මනට ප්‍රති උත්තර දෙන්න පටන් අරගත්තොත් අවුල් වෙනවා. ඒ නිසා බාධා වෙනවනම් බාධාව මොකද්ද කියන එක නැවත නැවතත් ඒකට සාදර වෙන්න. අම්මානකට කිව්වේ සතිය පිටරන හදනකොට අපි වේගෙන් වැඩ කරන බව තේරෙනවා. ඒක නැත කරන්න යන්නේ. හෙටත් ඒක එහෙමමද කියලා අනිද්දත් එහෙම කියනවා. ඒක තමයි ලොකු ඉවසීමක් ඕන කරන්නේ. ඒක තමයි නැති වෙන්නේ. ඒකට තමයි අපි වැඩ දෙකක් එකට දාගන්නේ. ප්‍රශ්නේ උත්තර දීමයි දෙකේ. ඒ නිසා සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේ ගන්න ගියාම ඉස්සර දොස්තර කෙනෙක් ෆිසිෂියන් කෙනෙක් ගියාම යා බෙහෙත් ලෙඩෙක් අල්ලලා බෙහෙත් දෙනවා. ස්පෙෂලිස්ට් සර්විස් එකේ ස්පෙෂලිස්ට් කෙනෙක් අපි බෙහෙත් බලාපොරොත්තු වෙනවා. එයාට තියෙන ඩයග්නොසිස් විතරයි. මේකේ ඩයග්නොස් කරා නම් ඒක සාමාන්‍ය ෆිසිෂියන් කෙනෙකුට ගෙවන්න වටිනවා. ධ්‍යාන කරන්නේ මෙන්න මේ ලෙඩේ කියලා ලෙඩේ අඳුර දෙන එක. ඊට පස්සේ ඕනෙකට බේත් දෙන්න පුළුවන්. අපිට වෙලා තියෙන්නේ මේ මේ අපේ තියෙන මූලික දුර්වලකම් දැක ගන්න කිසිම යන්ත්‍රයක් නැහැ. අපිට තියෙන්නේ මොනවා හරි ඉඳගෙන ඉන්නවනම් අරමුණක් දෙනවා. ඒ කියන්නේ දවසවල සතිය දීලා ඒ වැරද්දම වෙන්න ආරයි. වැරද්දක් කියන වැරදි මම මේ ඉදිරියට ගත්තම ප්‍රශ්න හැදෙන්න මම කියන්නේ අපිට තියෙන්නේ සතිය පිටවන්න හදනකොට කලබල වැඩිකමද භාවනා කරන්න ගියාම හිතීට වැඩි කරන්නේ ඉතින් මෙතෙක් කල් ලොකු උනානේ ප්‍රශ්නයක් නැහැ. තවදුරටත් ඒකම නිරීක්ෂණය කරන්න ශක්තිය තියෙනවා. නිරීක්ෂණය කරනකොට කරගෙන යනකොට තමයි හරියට කමඨාන් සුද්ධ කරන්න කියන බුලන් මට අනවරණ ප්‍රධාන බාධාව තියෙන්නේ හිතවිලි. නැත්තම් වේදනා නැත්තම් ශබ්ද කියලා තමන් තුළින්ම මේ ඔප්ප වෙච්ච තමන් විසින්ම පරීක්ෂා කරලා ගත්ත කාරණාවක් ඉදිරිපත් කරගත්තොත් උත්තර හරියම සිම්පල් හරියම ලේසි ස්ට්‍රේට් ෆෝවර්ඩ් උත්තර දෙනවා. යෝගාචරයට ඕන කරලා තියෙන්නේ නම් අත්දකින්නේ short to the point කියන්න පුළුවන් වෙන්නේ. ඒකයි අර ඩිස්කෂන් එකේ තියෙන ලාභේ පුංචි කියලා නැත කරන්න ගන්නවා භාවනා කරන්නේ නිසා මම මේ වගේ තැනක ප්‍රශ්න අහන්න වටින්නේ නැහැ මට තියෙන්නේ මේ මොහොම ලාමක ප්‍රශ්න කියලා එහෙම දෙයක් නැහැ මේක. හැම පුංචි ප්‍රශ්නයක් වගේ අහගෙන ඉන්න ඔක්කොටම දාලා. අහන්න තියෙන ප්‍රශ්න දින අහන්න පටන් ගත්ත පස්සේ ඒ group එකේ අර communication පටන් ගන්නකොට පස්සේ පේනවා අපි මේ මානව ප්‍රශ්නයක් විසඳන්නේ. මම කියන කම්බිනේෂන් එක තුලින් මානවපන්න වෙනවා මේ අනිත් ඔක්කොම නදාලා. ඒ නිසා අපි ඒ වෙලාවේදී මේ අනිත් වෙලාවට නම් අපි කියන අනවශ්‍ය කතා කරන්න එපා කියලා. මේ වගේ වෙලාවල් වල පුළුවන්තරම් මේක මතු කරලා දීම, ප්‍රශ්නේ නිර්වචනය කිරීම ඒකත් නා ඉතාමත් වැදගත් වෙනවා. ඒක ඇත්තට මේක දැකපුවත් මම ප්‍රශ්න දැකපුවත් තමයි උත්තර ඉවරයි. ඔය සයිසෙක් නිව්ටන් නෑ මෙයා මේ අයින්ස්ටයින් ලෝකේ පහළ වෙච්ච පංගේ දකවතේ අන්තිම ඉහළම ගණිතඥය. එයා උගන්වනවා කියලා කියන්නේ ගණනක් ඉදිරියපත් වෙච්චාම ඉස්සෙල්ලාම හොඳට ගාන තේරුම් ගන්න කියන්නේ. උත්තර වෙන්නේ නැහැ. ගාන තේරුම් ගත්තම උත්තරේ ගන්නවා. තේරුම් ගන්න ව්‍යාපාර වස්තු ගානන්ද තීජ ගණිතයක්ද අංක ගණිතයකදී ගාන තේරුම් ගත්තනම් එයා කියන ඒතර තමයි උත්තරේ. අපිත් මඩ කරන්න හදන්නේ උත්තර කරන්න උත්තර ගන්න. ඒ ගාන තේරුම් ගන්නවා. දොස්තර කෙනෙක් උත්සාහ කරන්නේ පුළුවන් තරම් රෝග නිర్ణය කරගන්න. නිర్ణය කරපුවම බෙහෙත් පොත ඕන කොට බලලා බෙහෙත් දෙන්න පුළුවන්. අපිට වෙලා දෙන්නේ අපි ඉක්මනට බෙහෙත් හොයනවා. උත්තරේ හොයනවා. ඒකෝට අපි මේ උගාවක් ආධුනිකයා එකකට වැඩ දෙකක් කරන්න හදනවා. අපිට ඕන කරලා තියෙන්නේ මේක මේ මගේ තියෙන ප්‍රශ්නේ මගේ තියෙන දුර්ලභම ඒකමද කියලා නැවත නැවතත් නැවත නැවතත් හිතත් ඒක කරලා බලන්න. අනිද්දත් ඒක කරලා බලන්න. කරලබනකොට උත්තරයක් හොයන්න ඕන වෙන්නේ. ඒ දැකීමම විපස්සනාවම ඒ ප්‍රශ්න ඔක්කොම රෙක්ටිෆයි කරනවා. උත්තරේ ගෙනෙන්න පිළිදෙන සුළු ගතියක්. තමන් තුළින්ම අන්තිමට මේ ප්‍රශ්නය අඳුරාගෙන උත්තර හොයාගන්න පුළුවන් ශක්තිය තේන්න පටන් ගන්නවා. ඒක එන්නේ නැද්ද කියලා හිතෙනවා. ඒක ඇත්තටම ඒ මම කරන්නේ නරකයි විපස්සනාවට එන්න මම කලින් මතක් කර විදියට විපස්සනා කරන්නත් හිතේ සමාහිත භාවයක් ඇති වෙලා තියෙන බය. යම් කිසි සමතයක්. ඒක විපස්සනා සමාධියක් හෝ සමත සමාධියක් සුද්ධ සමත සමාධියක් හෝ විපස්සනා සමාධියක් එන්න ඕන. ඊට ඉස්සෙල්ලා විපස්සනාවට දාන්න හදනවා කියලා කියන්නේ අමෝරාවෙන් කරනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ආනාපානෙට ගියාම තීන මිද්ද එනවයි කියනකොට අපිට රසවත් කොටස් දෙක තුනක් තියෙනවා මට ගන්න. තීන මිද්දේ කවදාකවත් එන්නේ සද්ද ඇහෙන තැනක. තීන මිද්දේ කවදාකවත් එන්නේ ඇඟේ පැත්තේ ලක්ෂයක් තමයි වේදනාවක් එක්කමක් තියෙනවා. තීන මිද්දේ නෑ හිතේ දෙන කියලා. හිතේ කියනවා නම් ඒ නිසා සියල්ල සම්පූර්ණ වෙනකොට තීන මිද්දයට දෙයියම හොරගම් කරනවා. ඉතින් මේ බාහම දැක්කම කියන සද්ද තියෙන එක කොහොමයි? ඊව නැත්තම් අර වැඩිචාම නින්දට සුඛ භෝගී නින්දකට වැටෙනවා. එහෙම නැත්නම් අපිට වේදනාවක් තියෙනවා අපි කියන අයියෝ මේ වේදනාව ඉවර කරන්න තමයි භාවනා කරන්න ඕනේ නැත්නම් කවදාකවත් නැහැ භාවනා කරන්න පටන් ගන්න වේදනාව හොඳ නැහැ දක්ෂකම කියන එක නේ ලෝකේ ඕනේ අමාරුකම නේ දක්ෂකම නම් බෑ ඉසිකක්කම කල්ච කරගෙන වෙන ඕන දෙයක් මට ඉවර දැන් මේ ඉසිකක්කම නම් බෑ කොහොමද අර වේදනාවට පණ දෙන්න හැදන්නේ අපිට කරන්න දෙන්නේ මේ වටිනාකම තියෙන අඩුවයි නින්දට යන්නේ ඔය හිතේ දියදී කවදිනා කවදාක හිතේ දියදී නින්ද නැහැ නිසා නිල්ලම හදනකොට හැදුවේ කිසිම මේ වගේ තනි හතරක් භාවනා පාඩම්. ඒ පියවර තුනක් පල්ලයට බැසක් පස්සේ කුස් කියන්නේ. ඒ කුස්ලි පිටපතට පෝරන්නේ නැහැ වටේට ඉඳි කියලා. ඉතින් යන්න හදලා දෙන්නේ හදන සල්ලි තිබුණ නිසා ඒවෙන් කෙරුවේ. පුංචි සල්ලි ටිකක් තිබුණේ. ඉතින් පටන් ගන්න ඕන බා දැන් මෙතන කුස්තියේ සිංහල කුස්ති දන්නවනේ. ඔල් බිදින්යි දරපලන්යි ඉතින් කීතර තමයි. මෙතන භාවනාවක් දැක්කා. පියවර අදි තුන හතරක් මගේ දෙක විතරයි තියෙන්නේ. ඉතින් ඔක්කොම හදාගත්තා මේක නම් හරියන්නේම නැහැ. කියන්නේ කුස්සිය සද්දේ කට කට කට කට කාලා හද්දෙමනේ. ඉතින් ගොඩින් මම තමයි ඉස්ලාම වගේ භාවනා කරන තාවසාරය. මෙහෙම මෙන්න මේ වගේ තමයි ක්ලයිමට් එක නිකන් ඉඳගත්තාම එතන ඉල් යනවා කියන එක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒ ධර්මන්තක නිල්ලමට ගියකට එහෙමයි. දැන් කියන කුස්සිය නොතිබුණා නම් එක්කෙනෙකුට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි. ඒක ගාවල් එකට යනවා. ඒ නිසා හැම එකකම හොඳ පැත්තක් තියෙනවා. මං ඉස්සර මන්ට මතකයි ඔය ඈත ගමනක් යන්න වෙච්චාම පුදුමාකාර ඕනකමක් තියෙන මේ කෝණ සීට් එකක් අල්ලගෙන බස් එකේ. ඒකනේ කරන්නේ කෝණ සීට් ඇල්ලුවොත් නින්ද. හරි ගිය දවසට ඕන එකකට වාඩිලා සැප හිතුවනේ මුළු ගමන කිසිම එන්ටර්ටේන්මන්ට් එකක් නැඹුදි. අර එල්ලීගෙන යන දවසට එහෙම ඉඳගෙන සීට් එකක් නැතුව අඩු ගන්න මුළු ගමන ඇහැරගෙන මත යනවා. ඒ නිසා ඔය ශබ්ද වේදනා හිතවිලි තුන තමයි සාමාන්‍ය මූලිකම අපේ හතර තුන දෙනා. ඒ හතර තුන දෙනාගේ ආනිසංස තුනක් තියෙනවා. අපි අර පටන් ගන්නකොට කියනවා මේවා නැති කරගෙන පටන් ගමු කියලා. මේ සෑම දෙයකින්ම අනිවාර්ය නිින්ද වරක නිසා අපි කියනවා යෝගාවචරයකට තියෙන ආසන්නම සතුර නිින්ද. මොකද එයා එන්නේ අන්තිම தත්ත්ව හොඳ වුණාට පස්සේ. ඊළඟ තේරම කාබාසිනිය කරලා අන්තිමට අපි අවදි කරන්නේ අපි ඉච්ඡා බංගත්තටපත් වෙලා හිත වට්ටලා අයියෝ මේ ඔක්කොම හරි ගියා හිත දෙලෙන ගත්ත ඉස්සරහට දාන්න කියලා අහරනකොට අපරාධයක් වගේ පේන්න තියෙන්නේ මේ පාඩම ඉවර කරන්න ඒක නිසා මේ චීන විද්‍යාව අභ්‍යන්තරගත සතුටක් විදිහට අපි දකින්නේ චීන විද්‍යාව එන්නේ වේදනාව ඇතිලි සද්ද නැතුව බොහොම සුකොබෝගී තත්ත්වයක් තුනකට පස්සේ අපි හිතන්නේ ඒකත් හොඳට භාවනා වෙයි කියලා ඒක සිද්ධ වෙන්නේ අනිත් දෙයක් ඒ නිසා මේ මේ ධ්‍යානවාණ යනකොට චීන විද්‍යාව එනවා ඒක හොඳට තේරුම් අරගන්න ඕනේ මේකෙන් ලකුණක් තියෙනවා. වේදනාව හිතේ සද්දක් නැහැ. අනපාන ගිහිල්ලත් නැහැ. හිත ඒ නිසා පැන්න පැත්තකට. ඒක පැන්නට පස්සේ නින්දට වැටෙනවා. අපි ඒලා බුද්ධාම හිතේ කරන කියන්නේ සම්පහන්සන කෘත්‍ය. ඒකට පලන් සැලීමක් කරලා නැගිටලා ගෙනත් දෙනවා. ඉතින් මේ දෙකට මානසිකව මාරු කරලා යනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා නම් ඉස්සරට වැඩිය දැන් එකතර බුද්ධාංශ ඉඳලා ආය අපි ආනාපාන දැම්මයි කියන්නේ. ඉස්සරට වැඩි වෙලාවක් ආනාපාන දැන් ඉන්න පුළුවන් නම් ඉතින් අපි හිතා ගන්න පුළුවන් දැන් හොඳක් තියෙනවා. ඒත් ඊටත් ඉස්සර ආය නින්දර වෙලා ආය බුද්ධාංශ ගන්නවා නම් අපිට පේන පටන් ගන්න එක්ක හක්මන නැහැ. එක්ක මෙනෙහි කිරීම නැහැ. ආනාපානදී නින්දට වැටෙනකොට ඒ ප්‍රධාන සාක්ෂි දෙකයි තියෙන්නේ. එකක් තමයි ඇතුල් වෙනකොට පිට වෙනකොට මෙනෙහි කිරීම කරන්නේ නැත්නම් එනවා ඉතින් නින්දට අතවන එක තමයි කරන්නේ. දෙක තමයි කලින් සක්මන් කළ දෙන්නේ නැත්නම් ගිය ගමන් නිඳට වැටෙනවා. ඒ නිසා නිඳ කියලා කියන්නේ වීර්යයේ ප්‍රතිපක්ෂය ගත්තොත් වීර්ය අධිකරණ යෝගාවචර උපක්‍රම දෙකයි තියෙන්නේ. පරියන්කයට පෙර ආසුණ සක්මන. පරියන්කේ නම් මෙනෙහි කිරීම. ලේබලින් කියලා කියනවා, නේමින් කියලා කියනවා, මෙනෙහි කිරීම. මෙනෙහි කිරීම කරන්නේ අතුලිනොට අතුල වෙනවා. පිට වෙනොට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. නින්දට ගියා නම් අපිට දැනගන්න පුළුවන් නින්දට යන චිත්තක්ෂණ හතරකට පහකට ගානේ මෙනෙහි කිරීම නතර කරනවා. මෙනෙහි කිරීම නතර වුණාට පස්සේ නිින්දට යන්න ආගනවා. ඒකට මම විතරක් මතක් කරන දෙයක් තමයි අපේ ජාතක පොතේ තියෙන වන්නපත ජාතකය කියන එක. වන්නපත ජාතකයේදී වෙන්නේ ගෝසාන් වහන්සේ තමයි ගැල් සාතු නායක. ඉතියා කාන්තාරයට බහිනවා 500ක් එකතු කරගෙන ඉතින් යනකොට කාන්තාරෙන් ඉවර වෙන දවස් දෙක තුනකට ඉස්සර තියෙදී. අතට දැන් ඉවර වෙගෙන යන වෙලාවකදී ගැල් සාතු නායකත් නිින්ද යනවා. දැන් සාහන දැන් ගල් සාත්තු ඉස්ලාම යන මිනිස්සයා ගියාට පස්සේ පිටිපස්සේ ගැල යන්නේ ඒක පිටිපස්සේනේ. ඒක මොකද තරු සාත්තු දන්නේ පරිණි එකන විතරයි. එයා උතුරට හරි දකුණට හරවලා තිබේ කියනවා. දැන් ගල් සාත්තු නායකයාට වෙන්නේ කියලා පස්සේ කවුද සාත්තු නායකයා වෙන්නේ පළවෙනි ගලේ ගුණා. ඌ තීන්දුව කරලා බලනවා දැන් ඩ්‍රයිව් එකක් නැහැ කොහොමවත් නැහැ. ඌටත් මොලේ තියෙනවා ඌ හිතපොතක් දැන්. ඒ පිටිපස්සෙන් ඉන්න ගුණා ඊට පස්සේ කල්පනා කරන්න මොකද දුරුකන ගියා. ඉතින් ඔක්කොම කරගෙන බලන්න මුළු රෑම කරලා තියෙන්නේ දවසක් පසට කියලා. අනිත් වගේ තමයි අපේ රාජ්‍ය නායකයෙක් නින්ද ගියොත් මේ මෝටාර එක වැඩ කරන්නේ නැහැ. යන්තරේ ඊගාව ගොඩක් වැඩ. ඒ ඌම නොකරයිද කියලා ඒකේ දෙයයන් තමයි බාර දෙන්නේ. ඒ නිසා අපි නිතරම බලන්න ඕනේ මේ බුදු වෙනවා බුති වෙනවා කියන දෙකේ පොඩි වෙනසක් තියෙන්නේ. හැබැයි ඉතින් මේ වෙච්චට පස්සේ විශාල අක්ෂරයේ අත්යේ සහ ප්‍රතිපලේ ලොකු වෙනසක් තියෙනවා. ඒකට මට හොඳට මතකයි මට මට වෙලා තියෙන වැඩ මම බෙල්ල මෙහෙම පාත් වෙලා මෙතන වැදිලා බොහෝ වෙලා ගිහිල්ලා. නමුත් තාම සැප නිදේ. එක දවසක් ඒ පන්තරාම ඉන්නකොට මේ කිව්වා මම චීන කණ්ඩායමක් යනවායි කියලා පරීක්ෂා කරන්න දන්ත දාසන මාසෙට වෙනවා බුදුගේ. ඉතින් ඒකට ආවට පස්සේ භාවනා මධ්‍යස්ථාන බලන්නේ. ඉතින් අපිට කලින් කියලා දුන්නා මේ අන්න එදාට එන්න ඕනේ කියලා හෝල් එකට. ඉතින් මම කොහොමද සාමාන්‍ය මම ගෲප් මීට් එකේ යනවා තමයි කැමති මොකද තනින් මට හරියට නිදි යනවා. මේ මාකීලා දැන් භාවනා කරගෙන ඉන්නකොට කොන්දලාට එනවා දන්නේ නැහැ කෙනෙක්. පයින් පයින් භාවනා කරනවා. ඒක වෝඩ්නින් ඉන්න හාමුදුරුවෝ මගේ මෙතෙන් අත තියලා නැගිටලා ගියා. මට එනවා චීනකාරය ඇවිල්ලා හිටියා නම් එනවා පණ්ඩිතාරාමෙත් ඔක්කොම පාටවලා යනවා. ඒක හොඳට දින්ද විලමේ. ඒ හරිය එතකොට මේ නිකන් ලැජ්ජ වෙලා මොකට පැංගිමිනු බව වගේ තමයි නැගිටින්නේ. සමහරවිට මේක ඉබේ වෙනවා. ඉන්දර ගන්න ටක් ගාලා වෙන නැගිටිනවා. ආය ආරමුණට ගන්නවා. ආයත ආය නැගිටිනවා. කොහොම ගිහේක පාරට ගෝ බ්‍රයිට් සිටුේෂන් එකට එන වෙලාවක් යනවා. එකක් තුනක් විතර වැටලා ගිහලා නැගිටිනවා. ඒකට බෑ අවුරුදු ගණන් නෙවෙයි එළ ගතියක්. ඊට පස්සේ මම ඒක හරියටම අල්ලලා ෆයිටර් රිපෝට් කරා. මුගසානට මම හරියට ඒ හිතින පැයක් බලන පරියන්කේ එහෙම. මට ඒ දවස්වල පැයකමාර දෙයක් ඉඳගත්තාම ඉඳෝ. ඉතින් ඉඳ තිබුණා මට. හැබැයි එහෙම ඉන්නකොට මම දන්නේ පැයකමාර නමාර හරියක් නිින්ද ඉඳලා තියෙනවා. හැබැයි හොඳට නෝට් කරනවා. නෝට් කරනකොට අරමුණ හොඳට යාදීගෙන එනවා. ඉතින් හිතන දැන්නම් මෙනේ කරේ නැත්නම් ඉතින් හරි. කියලා අපිම ලකුණු දාගන්න. ඔන්න මෙනේ කරේව නැතර කරනවා. මේ නඩ කරපුවා ඕනේ හොඳ ලස්සන දෙයක් මම කරේ හිතවිල්ලක් දැක්කා. ඒක අපි ට්විස්ට් කරගෙන ගිහිල්ලා අන්තිමට දන්නේ හොඳටම නිදි පාට ගැසිලා හැරෙනවා. ඒකවල කියනවා මෙනෙහි කිරීමක් කළත් නෑ අරමුණේ හිත දෙවිලක් නෑ කියලා. ආයතරයක් කියනකොට අර වැඩේම කිසිම ලැජ්ජාවක් නැතුව අර විදිහටම ආය වැඩේ. දෙකක් වශයෙන් තුනක් වශයෙන්. නැත්නම් ගියාට පස්සේ අර ෆයිට් එකේ නිසා සමහර වෙලාවට ඒක පාරට සම්පූර්ණ බ්‍රයිට් හරි ඕපන් මෙන්ටැලිටි එකට එනවා. ඊට පස්සේ නම් දෙන්න පුළුවන් පැය කාලක් හමාරක් ෂෝක් එකට හතියටයි. ලැජ්ජ වෙලා නැති ඉන්නේ. හරියට report කරාට පස්සේ පන්දිසාංශ මට කිව්වේ ඔබට විශ්වාසයක් එනවා නම් තව එහෙම ගිහිල්ලා තමයි විනාඩි 15ක ඉස්සක් 100ක් මරවලට බොමු දාලා භාවනා කරන්න පුළුවන් කියලා නිින්ද ගැන වරි කරන්න එපා කියලා. නිින්ද ගැන වරි කරන්නේ නැතුව දිගට කරගෙන යන්න කියලා. ඒ කියන්නේ ඒක මේ භාවනා ජීවිතයේදී බොහෝ විට වෙන දෙයක්. ඒ අනුග්‍රූප් මෙඩිටේෂන් වල තියෙන ලාභය තමයි ඒක ලැජ්ජා හිතනවා. ඒ නැත්තම් කවුරු හරි ලැජ්ජා සෙන් බුද්ධ ආගමේ විනාඩි 45යි හරියටම හරියට විනාඩි 45ට විතරයි දොර ඇරලා තියෙන්නේ. ඉලක්ක හරි ගමන දොර වහලා දානවා. විනාඩි 45න් පස්සේ බුදු වෙන්න තිබ්බත් නැගිටිනවා. සෙන් බුද්ධ. ඒකෙන් දෙපැත්තේ ඔක්කොම පිටියට බලාගෙන තමයි භාවනා කරන්නේ. හෝල් එකේ පිටිය තියාගන්න. ඇත්ත කරන භාවනා කරන්නේ. ගුරුවරයා මැද පොල්ලක් කියන දක්වනවා. එහාට යනවා මෙහාට යනවා. එයා එයා බුදිය ගන්නවා. නිින්දක් ගියයි කියලා හිතමු. කාටද නිින්දක් ගියෝ? එයා ඇවිල්ලා පිටිපස්සේ උගේ හිතට සට්ටු කරනවා පොල්ලේ. ඒක ඉල්ලලා ඉස්සරහ පැත්තෙන් ඇවිල්ලා දරු කරනවා. නම්බු මේ. අර කියනවා මට මේ දේ කරන්න සිද්ධ වුණා. කරන්න දෙයක් නැහැ කියලා ඒ බව් කරලා යනවා. අන්තිම විනාඩි 45ක් ගමන් ගුරුවරයා මාච් කරනවා. ඒ ගෙනියනවා විතාල මේ මේ අද මේ ගුස්තිය මොකද සිංහලෙන් කියනවා මුගුරු මුගුරු කියලා කියන්නේ. සිංහලෙන් මුගුරු කියලා කියන්නේ අන්න මුෂ්ටියක්. ලොකු එකක් අරගෙන ඒක අරගෙන එයා කරන්නේ සක්මන් භාවනාව. එයාත් හරියට ස්ටෙප්ස් තියෙනවා. කවුරු හරි ඉන්ඩිකේෂන් දැක්කොත් හරියට ගිහිල්ලා උඩ හිත තට්ටු කරලා තුන්සරයක් තට්ටු කරලා එයාගේ ඉස්සරහට ඇවිල්ලා බහුව කළා. ඒ කියන්නේ විදිය තියාගන්න කියන එක ලේසි නෑ. එක්ක අර විදියට හිතවිලි නිසා බොහෝ කිපෙන තැනට යනවා. නැත්නම් බොහෝ සීතල වෙන තැනට යනවා. භාවනා මධ්‍ය මේ භාවනා කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ මඳහත් තුනසුමකින් යුක්තව අරමුණට මොන දීගෙන මෙන්න එකතමින් යනවනම් මේ දෙකට මාරු කරන්න. හැබැයි ඒක බොහෝ කල් ගිහිල්ලා තමයි පොදු කරන්නේ. ඒක නිසා උදේ පාන්දර භාවනා කරනකොට යෑමෙන් පස්සේ භාවනා කරනකොට භක්ත සම්මද කියලා එකක් තියෙනවා. අක්කාට පස්සේ නිදිමත ගතිය. ඒ නිසා ලබවචනාසේ දේශනා කරලා තියෙනවා ඇත්තටම ලබවචනාසේද නිගණ්ඨනාත පුත්ත දේශනා කරන මහා ශ්‍රමණයක් එන මහා ශ්‍රමණය කියන්නේ බෞද්ධ බෞද්ධ වහන්සේ එතුමන් වහන්සේගේ ගෝලෙ ටිකක් කාලා දවල්ට බුතින જાතියි. ඒක බුදුරජාණන් අනුමත කරලා තියෙනවා දවල් කෑමෙන් පස්සේ සුළු වේලාවක් ගත කරන්නයි කියලා කාන්තාවක් නාලා කොණ්ඩ වේලන්න අවුවේ ඉන්න වෙලාවක් තියෙනවා. ඕනනම් වැඩි කොණ්ඩ වේලන්න දුවත් ඉහිඩක් වෙනවා. දෙත පිටින් බැන්දොත් පුස්කඳ ගන්න. ඒ නිසා කොණ්ඩ වේලන වෙලාවක් තියෙනවා. අන්නේ තරම් වෙලාවක් මේ පොඩ්ඩක් හාන්සලා දිවාගෙන ඉන්නවා. ඒක මේ කවුරුත් පිළිගන්නේ මොකද එතකොට අර තියෙන ඔක්කොම නයින් කරලා ගියාට පස්සේ හොඳ බ්‍රයිට් යන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙන්නේ බත්ත සම්මතය කියලා කියන්නේ මේ කැමතේ කියන එකක් අපි සිංහලට කියනවා. ඒක එනවා. නිසා කියනවා කෑවට පස්සේ සක්මන් කරන්න. නිින්නේ උදේ නැන්තර පස්සේ සක්මන් කරන්න. මොකද නැත්තම් අර වටිනා වෙලාවේ නිින්ද නැමැති සතුට ඇවිල්ලා වටිනා කාලේ නෑ. අයින් කරනවා. අපි අද පටන් අරගන්නකොට තමයි 8 20 විතර පටන් අරගත්තේ. අපි පැයක කාලයක් ගත කරලා තියෙනවා. Yeah. Do you have a... No, for the moment. Yeah. It's not good there. ඔව් කියන්න කියන්න එදිනදා ජීවිතයේ කටයුතු වලදී උදාහරණයක් එළවලු කපන එළවලුවක් කපන විට අනිත්‍ය බලන්නේ කෙසේද? අනිත්‍ය බලන්න යන්න එපා එළවලු දිහා බලන්න. එකට යන්න බෑ ඔය පේන්නේ නැති දේවල් මොනක්ක බලන්න. එළවලු කමනකොට එළවලු කියලා බලන්න. ජීත් කැලිය මම අපි දුණු ගෙඩියක් කපනකොට චච් චච් චච් චච් චච් කියලා කපන කපන කපන කපන යන්නේ. කරත්තනයක් කපනකොට ඉන්දේ දිහා බලන වැර මොනම පේන්නේ නැති එකක් බලන්න පටන් ගත්තොත් අඩු ගානේ වෙනදා කරන විදිහට වැඩේවත් කරගන්න බැහැ. ආස්වාද ප්‍රසවාස ගන්නේ අනිත්‍ය දුක්ඛනාත්මයක් වුණේ මේක ආස්වාස වර්ග ප්‍රසවාස වර්ග කියලා දැනගත්තාම උගා ක්‍රිජුයි උගාත්ම සරලයි කිටි ඔය වටවේවල් ගන්න ගියාම මොන සංකීර්ණතාවක් මතුවේ ඊළඟ ප්‍රශ්නේ අවිදාකට ඕනේ අදම ඉවරයි මම කොහොමද කියලා දෙන්නේ මේ අර කෝට් ධර්ම සාකච්ඡාවට විතර ගැම්මේ නැහැ ඔක්කොම කොහොම තරම කියන්නේ මේ කෝඩ ගති කෝල ගති තියෙන්නේ කෝඩු ගති තියෙන්නේ ඒකට හේතුව මොකද අත්දකින්න තියෙනවා එතරම් කරෝ නෑ මොකද මම දන්නවා මම මිල්ලඹට ගිහිල්ලා අවුරුදු ගාණක් කරනකම් කවදාක ප්‍රශ්නයක් අහන්නේ හැබැයි කවුරුත් අහගෙන ඉන්නකොට ඉතින් මොකුත් නෑ ඉතින් බොහොම ආසාවෙන් අහගෙන ඉන්නවා පැහැදිලිවම මේ මං විදිහෙන් තමයි අහන්නේ කියලා කන්න කහන්න හිත දෙන්නේ මොකද මට හරි ලැජ්ජයි මොකද මම කරන්නේ නෑනේ භාවනා කරන්නේ කොහොමද පෑහෙන පොලිසිය ලක් නම් භාවනා ලෝකේ කියන්නේ මේකයි කියන එකට අවබෝධයක් ඇති වෙනවා නමුත් එහෙම මේ මේ ආලියද්දනා කඳහැරිය වගේ තමන්ගේ බත් පිට ගන්න හාල් පිට දාන තුන අනුන්ගේ ඇලියෙන් කන්නම උරුදු දෙන්න එපා. තම තමනුත් ටික ටික මොනවද මේකට දාන්න ඕනේ නැත්නම් ආලියද්දනා කඳහැරිය වගේ වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම තමන් දන ප්‍රමාණය සාකච්ඡා කරනකොට අනෙක් වෙලාවට සාකච්ඡා කරනවා කෑ ගහන වැඩි කියලා අනවුස් කරන්න වෙනවා. විසින්දාම ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියන්න වෙනවා. ඒක වෙන්නේ නැතුව පුළුවන් තරම් අර ප්‍රායෝගික තමයි අදාළ දේවල් ඉදිරිපත් කරනවා නම් අපිට තියනින් ඔය ප්‍රශ්න ලියලා දෙන්නේ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ නැත්නම් වැදගත් ස්වාමීන් වහන්සේ නමක් ලොකු ස්වාමීන් බුද්ධයන් වහන්සේලාට ආපුවාම ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න අහනවා. එනේ එතකොට රහත් වෙලා අන්තස්ථායක තනතු හම්බෙලා මොකද දන්නව මේ හැමති පැවිදි කරපු 500ක් අරගෙන ආරේ. ඉතින් ඒගොල්ලන් බුද්ධයන් වහන්සේගේ ප්‍රශ්නයක් අහන ඒගොල්ලෝ කවදාවත් ප්‍රශ්න අහන්නේ නැහැ. එතකොට ඒ අහන්නේ තමන් භාවනා කරන කාලේ මේ කියන ප්‍රශ්නේ නිර්වචනය කරගන්න දන්නේ නැති නිසා ගොඩාක් කල් දෙකරබ බහිතියා. දැන් මේ පිස්සු වෙනුවෙන් ප්‍රශ්න ඇහුවට පස්සේ දරුවචනාංශය කියන සාරිපුත්තු උඹට මොකටද ප්‍රශ්න කියලා එහෙම කියන්නේ. දන්නවා මේ මතු කරන්නේ මේකද කියලා. එතකොට මුල පෑදෙනවා. ඒ නිසා ධර්ම සාකච්ඡාව කියන එක හැම කෙනෙක්ගේම මේ සහයෝගයේ සම්මාදම තියෙනවා. ඒක ඇත්තටම එහෙමම අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. නමුත් ඇහැ අපිට තියෙන ඉඳුරන්ගේ අන්තිම ත්‍රිකීම එක. තාමත් ශීඝ්‍රයෙන් අවධානය යොමු කරන්නේ කනටත් වැඩිය, නහයටත් වැඩිය, දිවටත් වැඩිය, කයටත් වැඩිය ඇහැ. නිසා ඇහැට ඉද දුන්නොත් කායෙන් ඇති වෙන සංනිවේදන වලට ඇහැ ඉද දෙන්නෙම නැහැ. ඒකට කියනවා මේ මට ඒ වචනේ මම හොයනවා මම හම්බුනේ බොට්නි කෙනෙක් කරු කෙනෙක් කියනවා නම් කියන්නේ අපි ජීවිතපත්ති සාහචයක් වෙනකොට මුදුන් දැල්ල කියනවනම් කවදාකවත් යටින් දැල්ලක් නැති වෙන්න දෙන එකට කියන එපිකල් ඩොමිනන්සි කියලා. අග්‍රස්ත නිෂේධනය කියලා. දැන් සිංහල වචනේ ඉන්න මොකද රංජිතු කියන මහත්තයා පොතේ හොඳ ලස්සන වචනයක් තියෙනවා. උඩ දල්ල නිතරම එන්සයිම් එකක් කාර්යය කරන යට තියෙන ඔක්කොම බන්ස් ඔක්කොම සප්‍රෙස් කරනවා. දොමයි. උඩ දල්ල කැඩුවොත් යට තියෙන දළු වෙනවා. ඒක තමයි ඇහැට ඉද දුන්නොත් ඇහැ මොන්නම කෙනෙකුටවත් ඉද තියන්න දෙන්නේ නැහැ. ඒකයි මේ අස්වසා ගැනීමේ කියන වෙනස. ඒකයි ඉඳගෙන භාවනාවේදී වක්කාට මෙහෙම කියන්නේ. නමුත් සමහර වෙලාවල් වලට ගහන්න ගන්නවා. ඒ කියන්නේ දුරතම ප්‍රීතිය වගේ පහළ වෙලා පායනට ඇස් cut cut cut cut cut කියලා ගහන්න පුළුවන්. ඒකද සම්පූර්ණ ඇරිලා හිටිනවා. මේ මල ඇරියන කාපට් එක විතරමයි තියෙන්නේ. ඒකට මොනවද පේන්නේ නැති ගන්න එන්න පටන් අරගන්නවා. ඒ වගේ දෙයක් භාවනාවම වෙනම නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මුලින් Taman ගන්න තද්දටත් නැතුව ඇරලත් නැතුව මන්ද ප්‍රමාණයෙන් ඇහ වහගෙන යන්න හදන්නේ. එහෙම නැත්නම් අර අපේ අවධානය උදුරා ගැනීමේ පළවෙනි සතුට වෙනවා චක්කු විඤ්ඤාණය. ඒ කියන්නේ ආනාපානය කරනවා ඇන්දගත් අරගෙන ඉන්නවා ඒකට ආනාපානෙමද හිත හිතිලි. දේ චක්ක විඥානය. ආ එතකොට මේ ආනාපාන භාවනා නෙවෙයි. ඒකට අනිමිෂ ලෝචන භාවනාව කියන්නේ මොකක් හරි ගන්න මම දාගන්න වෙන ඇද්ද කරගෙන වචනාන්දේ සම්මානයෙන් බලන්නේ භෝගහතිය. ඒ වගේ එකක් ඒක ඒ වගේ දේවල් අපිට කරතැකි කරන්න දෙයක් නැතුව අපිට රූපයක් බලන්න සිද්ධ වෙන වෙලාවක් එනවනම් යෝගනි කරන්න වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා දැන් මේ ඇහි හිත තියෙන කියන එක සත්‍යමත් වෙන්න පුළුවන්. මොකද ආනාපාන වගේ මේ කාමත්ම කුරුසු කාය විඥානයේ හිත යොදන වෙලාවේදී උගා සූක්ෂම වූ චක්ක විඥානීට දුන්නොත් ආය කාය විඥානය ගැන අහන්න දෙයක් නැහැ. එන්නේ හිතේ දෙන්න යන්න විදියක් නැහැ. නිසා ආනාපාන කරන වෙලාවදී අපි හැම වෙලාවම කාය විඥානයටම හිත ධානයෙන් තමයි දක්ෂකම වෙන්නේ. දැන් පුළුවන් ඒ කියන්නේ සීල භාවනාවකින් ගියොත් මේ ආර්ය මන්ත්‍රණයේ වශයෙන් සර්වඥාන්සේ පෙන්ලා දෙන්නේ චතුත් අධ්‍යාහන කියන විපස්සනාව දාන්න. නමුත් අෂ්ට සමාපත්තිය වලට මිලක් කරන්න පුළුවන්. නමුත් අද ලොකු සංජය ඔය විදර්ශනා භාවනා පරපුර විදර්ශනා පරපුර කියන එක පුතේ පෙන්ලා කියලා කියනවා. උපචාර සමාධියේ ඉඳලා අෂ්ට සමාපත්තිය දක්වා යන තැන් වලින් ගොඩක් සම්දිස්ථාන තියෙනවා. ඒක චරිතවල හැටියට විපස්සනාට හරවන්න පුළුවන්. ඥානාරාම ස්වාමීන්සේගේ විශේෂම කම්බිනේෂන් තමයි ද්විතිය ධානයේදී විපස්සනාට දානවා කියන්නේ. ධර්ම සත්‍යවිශේෂා විදර්ශන ඥාන පොතේ මේ මොඩල් එක ලියලා තියෙනවා. ඒ නිසා එක එකනා හැටි හැටියට වෙනස්. ඒ මේ කසින භාවනා තුළින් ඒක බොහොම ප්‍රසිද්ධ ඍතු මාර්ගයක් තමයි විපස්සනාට යන්න පුළුවන්. ආලෝක කසිනේ මේ ආලෝක කසින භාවනා නොකලයි ආලෝක සංඥා පුළුවන් තරම් වඩන්නේ කියලා කියනවා අර නිදිමත ප්‍රශ්නෙට. නිදිමත ප්‍රශ්න කියන්නේ නිතරම වඩපු ආලෝක සංඥාවක් ඕ නැත්නම් ඒක නැගගෙන එන වෙලාවට තියෙන. ඒක නැගගෙන එන වෙලාවදී ඇස් දෙක වහලා ඇස් පිල්ලම් මතින් ඉර බලන්නේ කියලා. ඒකෝට පේන්නේ glow එකක් විතරයි. ලෑර් එකක් විතරයි. ඒක හොඳට සීපත් කරන්නේ. මේ සීපත් කර කර සීපත් කරේ ආලෝක සංඥා අදිනු ගෝ නිවර්ණ කපන්න පුළුවන්. ඒ වගේම මේ නිදිමත වගේ එනකොට ආලෝක සංඥාවට හිත දැම්මොත් ඒකේ මත නිකන් ගිය වෙලාවක් ගතියක් තියෙනවා. ආලෝක සංඥාව ගන්න උගක් කරලා බුද්ධානුස්සතිය ආලෝක ආනාපාන තුලින්මත් එනවා නමුත් ඒ විදිහට ආනාපානය තුලින් ආලෝක සංඥා වෙනවනම් නිදිමත ප්‍රශ්නයක් කවදාවත් එන්නේ නැහැ. ඒක ආනාපාන හොඳටම සාර්ථක වෙලා තියෙනවා. මේක වෙන්නේ ආනාපානයේ අසාර්ථක භාවය තුළ නිදිමත එන්නේ. එතකොට කෘතිමින් ගණන දාන්න වෙනවා ආලෝක සංඥා. එහෙම නැත්නම් අර කියන විදිහට බුද්ධානුස්සතිය ඇති කරගත්ත ආලෝක සංඥාව දාගත්තම ඒක මතව දාන්න පුළුවන්. ඒක උපක්‍රමයක් වශයෙන් බෙහෙතක් වශයෙන් ඒක කරන්නේ. ඉතින් දැන් දෙන්න. ඒක තමයි දෙයක්. ඇත්තටම තායිලන්තේ තමයි ඒ ක්‍රමය හොයාගෙන තියෙන්නේ. තායි ක්‍රමය හැටියට ඔය ආචාර්ය මහබුව වගේ කට්ටිය ඊට පස්සේ ආව පරම්පරාව ගොඩ දෙනේ. බුද්ධෝ මේ වගේම ඒ පොතක් කියනකොට තේරෙනවා ඒ සමත විදර්ශනා කියලා දෙකකට කඩන්නෙත් නෑ ඒවල. ඒ බුද්ධ භාවනා කියන කිසිම විපස්සනාට ගෙනෙන ක්‍රමයක්වත් තියෙනවා. ඒක ගොඩාක් ඒ ආචාන් ඡා ස්වාමීන් වහන්සේගේ පැවතිච්ච සම්ප්‍රදායන් අතර දෙක ඇතුලේ කම්බිනේෂන් එකක් තියෙන්නේ. ඒක නිසා මේ ආනාපානෙ ගියා නම් අපිට පැහැදිලිව ආනාපාන දිගේ ගිහලා මේ සමථ වේපසනා කරලා සුද්ධ කරගන්න. බුද්ධෝ කියන බුද්ධ වචනේ ගන්න ඒකාන්තෙම සමතේ. බුද්ධානුසති භාවනාව. මේකෙදී මේ දෙක අතරමැද ගමනක් යන්නේ ඒ නිසා ඒ වගේ දෙයක් කරනවා හොඳම වැඩේ තමයි ඒ වගේ කීච කෙනෙක් යටතෙම කරන්නේ. පුරුදු කරපු ගුරුවරයෙක් යටතේ. අපි තනියම පුද්ගලිකව කරන්න යන්න නරකයි. මොකද ඇත්තටම උපදේශුත් නෑ අපට. තනියම කරන්න බෑ. ආනාපාන වගේ කරන එක ඊට වැඩිය ලාංකික මනසට රෙකමන්ඩ් කරන්න පුළුවන් මොකද සෑහෙන පොත්තුගල් ලියවිලා තියෙනවා කරුපයක්තු දකින්න පුළුවන් නැත්නම් ඒ බුද්ධ භාවනාව තමයි මම දැක්ක දෙකක් තුනක් කියලා ඉතාමත්ම සක්‍රියව සජීවීව අත්දකින් පෙන්නලා තියෙනවා නමුත් අපිට අර අපි දන්න ක්‍රමයේ මේ සමථ විපස්සනාට කියන එක පැහැදිලි කරලා දෙන්නේ ඒ ඉන්නවනම් ගුරුවරයෙක් ඉන්නවනම් ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ ගුරුවරයෙක් නැතුව කරන්න තරම් අපි ළඟ දැනුම නැහැ හොඳයි එහෙනම් අපි මේ සැලසුම් කරපු වෙලාවත් එක බලනකොට වැඩි ප්‍රොත් වෙලා වරන් කියනවා. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා හෙට සහ බ්‍රහස්පතින්න කවුරු හරි ඉන්නවනම් පුද්ගලිකව කමටහා සුද්ධ කරන වැඩ පිළිවෙල සඳහා පැමිණෙන්නේ කියලා මම මතක් කරනවා. ඒකට බදාද බලාපොරොත්තු වෙනවා අපි සිත්‍යක් ආශ්‍රය කරගෙන බණක් දේශනා කරන්න. ඒකට බලාපොරොත්තු වෙනවා රසපත්තාන සූත්‍රයේ ආශ්‍රය කරගෙන එනසුරාදා සිල්වියාපාය කියනවා. නෑ නෑ කටින පිංගම ඒ ටික තමයි දෙන්නේ මෙතන මොකද දැනුම් පූර්වය දැනුම් පූර්වයේ අර ගහරු ආදාය බ්‍රහස්පතින්දා එක දීලා තිබුණේ නැහැ ඒක අපි උද්දලිකව කමටහන් ඒක කවුරු දැනගෙන ඉන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් භාවනා කරන කට්ටියට එතකොට මේ මේ දවසට ඇවිල්ලා පාවිච්චි කරනවා මේ වගේ වෙලාවකට කරන්නේ අපි පොදු මාතෘකා තමයි සාකච්ඡා කරන්නේ. ඒක නිසා අපි එකතු මේ කරපු වෙලාවේදී අපි පුළුවන් තරම් උත්සාහ කරේ අපිට ලැබිලා තියෙන වස්තු සම්භාරයේ ප්‍රයෝජනට අරගෙන ඒ ගතකරන චිත්තක්ෂණයක් පාසා තවතවත් ධෛර්ය කුසල ඡන්දය ඇතිවීම සඳහා ගන්න ප්‍රයත්නය. එහෙම තමයි ආරම්භක වෙලාවේදී තාමත් අමාරු මේක ගැම්ම ඇති කරගන්න අපි එකිනෙකාගේ අදහස් මතිමත අන්තර රුචි අරුචිකම් දෙලපිලා ආවට පස්සේ තමයි මේක සාමූහික ප්‍රයත්නයක් බවට පත් වෙන්නේ. ඉතින් එතනින් වෙනකන් අපි ලොකු ඉවසීමකින් ලොකු තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒකට ධෛර්ය දීමෙන් තමයි කටයුතු කරන්න යන්න තියෙන්නේ. ඉතින් මේක ඉස්සර යෝගේ බහලන තාක්කරි සත්පුරුෂෝ ඒ වගේ කාම අනුකම්පාවෙන්මයි තියෙන්නේ මේ වෛද්‍යපත් කළා කියන නිසා අපිට මුලින්ම සාගර ගොඩන ගන්න යන්න පුළුවන් ශක්තියක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවේ වශයෙන් අපි යම් කිසි කුසල සම්භාවයක් අස් කරගත්තා නම් ඒකයි අපිට පාරවල් පුරුදු කරපු තහිත පුරුදු කරපු සත්පුරුෂ මණ්ඩලයේ කාන්තින් දැකිත්වා දෙක සාධිකයක් වෙනවා නම් වෙත්තා අපේ දෙමාපියෝ අපේ කුතුහලොත් මේවා දැකලා ඒත්තන්න කරගන්න බැරි තරම් සතුටින් ඍජු මාර්ගයක අපි ගමන් කරනවා කියලා දැකලා මුදිතාව ඇති කරගෙන මේ පින් අනුමෝදන් වෙන ගමන් අපිට ආශිර්වාද කරත්තා අපේ මේ ලැබෙන චිත්තක්ෂණයක් පාසා ලැබෙන අත්දැකීම ඒකාන්තයෙන් අපගේ සීල ශික්ෂාව සමාධි ශික්ෂාව ප්‍රඥා ශික්ෂාව පූර්ණේ පින් හේතු වාසනා වේවා කියන දාසකයේ ඇති කරගනිමු මේ අදහසින් අපි පේන පෙන සියලු දෙනාට පිළිගැනීමේ අපේ ප්‍රාර්ථනා ආකාරයෙන් ප්‍රාර්ථනා ඉදිරිපත් කර ගැනීම මේ මේ ධර්ම සාකච්ඡා වාරයේ මෙසේ સમાප්ත කරමු කියලා යෝජනා කරනවා. ඉත්තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං අබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඉත්තාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච ගම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං තරං ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අපි අපි අපි අපි වශයෙන් ආර්ථනා ගාථා ඉදිරිපත් කර ගැනීමක් වශයෙන් හිමිනා පුඤ්ඤ කම්මින ගාථා. හිමිනා පුඤ්ඤ කම්මේන භාවී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා විනා පුඤ්ඤ කම්මේන භාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු